අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවේ ආරම්භය පිණිස ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගනිමු. ඒ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි ඊෂා නෝන මාත්‍රිගේ ඉල්ලා සිටිමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දෙපය වැලි මත හොඳින් ගැටෙන අයුරු පිළිබඳව සතිය දිගටම පවත්වාගෙන සක්මන් කෙලිමි. එවිට මොහතක පමණ කාලයක් තුල එක් පාදයක් මාරුවෙන් මාරුවට මුළු සිරුරේම බර දරන බවට නිරීක්ෂණය විය. පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට හිත පිහිටුවා භාවනාව පටන් ගත්තද ඊතා ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයේ තුනී වී මාගේ සතිය කයෙහි ඇතිවන වේදනාවන් කෙරෙහි පිහිටයි. අතෙහි නහරයක තද වේදනාවකින් ලේ ගමන් කිරීම මෙන්ම තද ගැස්මක්ද දැනිනි. හිසරදය සමග මුහුණේ සෑම තැනම කැසීමක් සමග මිශ්‍ර වූ ඉදිකටු තුඩකින් අනින්නාක් වැනි දැනීමක් දැනේ. සමහර වේලාවට මෙය ඉවසිය නොහැකි තරම්ය. මේ අවස්ථාවේදී දිගින් දිගටම සතිය පවත්වාගෙන ඉවසීමෙන් දිගටම භාවනා කළ යුතු බව ධර්මදේශනාව තුළ සඳහන් වූ නිසා මේ දුක්ඛ සත්‍ය බව තේරුම් ගතිමි. නැවත භාවනාව කරගෙන යාමේදී වරින් වර සිතුවිලි පැමිණියද ඒ පිළිබඳ විනිශ්චය කිරීමට නොගියමි. එවිට සිතුවිලි පැමිණ එතනම නැති වී යන හැටි දැනිනි. බොහෝ ලෙස මෙසේ සිදු වූ පසුව කෙමෙන් සිතුවිලි නැති තැනකට පැමිණ විශ්වයේ ගැඹුරු නිශ්චලතාවයක හිඳා බසිනු මෙන් දැනිනි. කොපමණ වේලාවක් දැයි දැනුවත් බවකින් තොරව මෙසේ දිගටම සිටින විට ෂණිකව හිස පිටුපස සිට ඉදිරියටත් වර එක ඉදිරිපස සිට පිටුපසටත් වේගයෙන් තල්ලු වෙන්නක් මෙන් දැනේ. මෙය කිහිප විටක්ම ඉබේම සිදුවේ. නමුත් මා නින්දේ නොසිටින බවත් අවදියෙන් සිටින බවත් මට වැටහේ. සතිය දිගටම පවත්වා ගත්ෙමි. ගරු සාමීන් වහන්ස මා කෙරෙහි අනුකම්පාවට මාගේ භාවනාවේ ඉදිරිය පිළිබඳව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා නිර්වාණ අවබෝධය ලැබේවා. මේ ගැර පරියන්කේ විස්තර ටික අපි විමර්ශනයට ලක් කරොත් හොඳට සත්‍යමත් වෙනකොට තමයි අර අපි විශේෂයෙන්ම අපි චර්මේ එක එක තැන්වල මේ සත්තු දුවනවා වගේ ඉදිකටු අනින්න වගේ හිරි වැටෙන්න වගේ හිරි ඇරෙන්න වගේ ගොඩාක් වේදනා එන්න පටන් ගන්නවා ඒක අර කිඹුල කනෝ ඉවසන්න පුළුවන් ඒ කොහිට කටු ඇරෙනවා තමයි ඉවසන්න බැරුව වගේ ඒක දරා ගන්න බැරි මට්ටමට යනවා ඒ මොකද මේ වැඩක් කරන්න දෙන්නෙම නැහැ මේ හැම තැනම විශේෂයෙන්ම නීසිලොල කංගග ඇස්කෙවිනිවල කට දෙපැත්තේ නහය දෙපැත්තේ මූණේ ඒ සංවේදී ඉන්ද්‍රිය ඔක්කොම නලියන්න පටන් ගන්නවා. ඉතින් මේක කිව්වොත් කාට හරි මේක හැම වෙලාවෙම තියෙනවා. අපි අසත්‍යමත් නිසා දැනෙන්නේ නැහැ කියලා. ඒක පිළිගන්න අමාරු කියලා කියනවා. සත්‍යමත් වෙච්ච ඕන වෙලාවක හැම තියෙන බවට හැමේ ලකුණු තියෙනවා. ඉතින් පෘථග්ජනයා සත්‍යමත් නැති කරන්නේ මේ ප්‍රශ්නෙත් නැහැ. භාවනා කරලා මේක ගණන් ගන්නට හිටියොත් මේක නැති වෙනවා කියන එක නඩත් මේ ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන අතරමැද ඉන්න භාවනා යෝගාවචරයට විතරයි. ඒ යෝගාවචරය මේක ක්‍රම දෙකකින් නැති කරනවා. එකක් භාවනා නොකර නිකන් ඉන්නකොට නැති දෙක භාවනා කරලා මේක දැකලා මේක හරහා යෑමෙන් ඒක පිළිබඳ අවබෝධයෙන් ඒක නැති කරනවා. අන්නේ දෙවෙනි එක තමයි බුදුහාමුදුර අපිට පෙන්නන්නේ. ඉල්ලගෙන ගන්න දුකක් නෙවෙයි මේ තියෙන එක හිත අතීත අනාගතයට නොයව අරයා මෙයා ගැන නොහිත තමන් ගැන කරනකොට මේක මතුවෙනවා. ඒ මතුවීම කරදරයක් කරලා ගත්තොත් ඉතින් භාවනා නොකරත් ආයි. මොකද භාවනා කරන්න තියලා දැනෙන්නේ නැහැ. ඒක හරිම සාධාරණයි මේ වැඩේ. අව දක්ෂ යෝගාවචරය කමටන් සුද්ධ වෙච්ච යෝගාවචරය ඒකට මෝන දීලා ඒක හරහා ගියාට පස්සේ ආයෙත් නොදැන තැනකට යනවා. අන්න ඒක තමයි කියන්නේ මේ වශී කරගන්නවා, සිද්ධි කරගන්නවා, භාවනා කරනවා. එතකොට තේරෙනවා මේ දුක පරිඤ්ඤය ආත්පසිම දතිතක් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. ආ දුකෙන් පැනලා යෑම නෙවෙයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. එතකොට මේ දුක එනකොට පැනලා ඉල්ලගන්න එකක් නෙවෙයි. මේක හරහ දකින්න. ඒ හරහ දකින්න පුදුමාකාර කමඨාන සුද්ධ වෙන්න ඕනේ. භාවනා හරියට යන්න ඕනේ. පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. එතකොට මේ අපි චෝදනා කරන හැම කාරණාවකම ධර්ම විශාල රසයක් තියෙනවා. සූදානම් වෙලා යන කෙනාට පෙර කලපුරුද්ද ඇති කෙනාට මේක තේරෙනවා මම සතියින් ඉන්න බවට කෙලස් කැපෙන බවට ප්‍රතිපදා ඉදිරියට යන බවට මේක ලකුණක් මිස චෝදනා කරන දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම කෙනා පුළුවන් තරම් තව කෙනෙකුට කියලා දෙනවා ওই පොඩි දේවල් බාධාවක් කියලා සලකා ගන්න එපා. සතිය තියෙන බවට ප්‍රතිපදා විදිහට යන බවට කෙලස් කැපෙන බවට නිමිත්තක් කරගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා අපි මේව අනවශ්‍ය මිනිසුන්ට කියන්න ගිහිල්ලා අදාළ නැති මිනිසුන්ට උත්තර දෙන්න බැරි අයට කියන්න ගිහිල්ලා මේ පුංචි ප්‍රශ්නයක් කෙන්දක දෙයක් කන්දක් ලොක් කරගන්නවා. ඉතින් භාවනා කරන්න කරන්න තමයි ඔය කන්ද කෙන්ද වෙන්න පටන් ගන්න. එතකොට තියෙන මේවා නොකිය දරාගෙන ඉන්නේක තමයි බුදුන් අදහනවා කියන්නේ ධර්මය අදහනවා කියන්නේ සංඝයා අදහනවා කියන්නේ සීලය අදහනවා කියන්නේ එතකොට තමයි තේරෙන ජීවත් වෙනවා කියන්නේ කොහොමද දුකක්. දිව්‍ය ලෝකේ ගියත් දුකයි, මනුස්ස ලෝකේ හිටියත් දුකයි, පැවිදි වුණත් දුකයි, උපවිදි වුණත් දුකයි, ගැටුණත් ගෑනුණත් දුකයි, පිළිමුණත් දුකයි. ඉතින් මම හිතන මේ මගේ දුක අනික් අයට වැඩිය ලොකුයි කියලා. මොකද අනික් අය hina වෙලා කතා කරලා ඉන්න නිසා. මුදුවට සාකච්ඡා කරලා බලන දෙන්නෙක් අතර කිසි වෙනසක් නැහැ. පෙත්ත කපල දුක තමයි තියෙන්නේ. අපි භාවනා කරනකොට ඒකම ඉස්මතු කරලා එන දෙයට මුණ දීලා ඉදිරියට යනකොට ඕකට අඬහව ගන්න යන්නේ නැහැ. බෙහෙත් වෙන්න යන්නෙත් නැහැ. ඔකටම යැදලා බෝධි පූජා තියලා පිරිත් නූල් ගැට ගහලා බේරන්න බැරි බව දන්න හොඳටම. බේරන්න පුළුවන් භවනා නොකරන අයගේ. එතකොට පිරිත් නූල් කියනකොට බබා දොයිනවා. ඔය භාවනා කරපේකන දන්නව කොහොම කරුවත් ජීවත් වෙනකොට හැම සෛලකෙම හැම ඉන්ද්‍රියකෙම මේ වගේ කම්පන චංචල නිකුත් කරනවා. ඒ ඔක්කොම හිතට හරි බරක්. නෝත් ඒක ඒක ඒක තමයි ලෝකේ කියන්නේ තමයි දුක කියන්නේ කියලා ඒක දිහා බලන ඉන්නකොට තමයි ඒක හරහා ගියාට පස්සේ ඒක පිළිබඳව චෝදනා නොකර සිටපු කම්මම ඒකේ තියෙන දුක නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒක යෝගාවචර විතරයි දන්නේ. අනික කට්ටිය හිතන මේ අඬනකොට කිඳිරි ගන්නකොට මේක අඩුවේ කියලා. ළඟ ඉන්න අයට කිව්වහම එහෙම නැත්නම් මේ පත්‍රයට ලිව්වහම ලියලා ආන මනුස්සයලත් ඕකම තමයි තියෙන්නේ. දෙවෙනි කොටසේ ලියලා තියෙනවා ඉඳගෙන ඉන්නකොට ඒවත් පහු කෙරුවට පස්සේ මේ ශරීරය ඉස්සරහට තල්ලු කරනවා පැත්තකට තල්ලු කරනවා වගේ යම් යම් ලකුණු ඒවා විඳිනවා විතරයි කරනවා නෙවෙයි ඒ තමයි වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට විත්ථම්බන සමුදීරණ කියලා මේ තල්ලු කරන ගතිය පස්සට අදින ගතිය හකුලවන ගතිය පුම්බන ගතිය ගස්කොළන් වල නෙවෙයි වෙන්නන්නේ ශරීරයේ තමයි ඒක දැකලා යෝගාවචර දන්නවනම් මේ කතා කරන්නේ අසවලයි කියලා. නැත්තම් මේ ධාතු වල භාෂාව යෝගාවචර දැනගන්නේ කියලා ලොකු සංසය පොතේ ලියලා තියෙනවා. යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දත යුතුයි. වායෝ ධාතු ආපුවාම මම මේ වායෝ ධාතු ආවයි කියලා ඇඩ්‍රස් කාඩ් එක පෙන්නන්න යන්නේ නැහැ. එයා තල්ලු කරලා පෙන්නනවා, ඇදලා පෙන්නනවා, පුම්බලා පෙන්නනවා, හකුලවලා පෙන්නනවා. ඒකට යෝගාවචර දැනගන්න ඕනේ. මේ දැන් ඉස්සරට අවිල තියෙන අසවලයි කියලා. ඊට පස්සේ හිටපු තැන කපුපුරු පිච්චෝ වගේ නොදැනෙන්න ගිහිල්ලා වෙන කෙනෙක් එනවා. එතකොට මෙයා නෑ. ඊගාට ගියන පස්සේ තව කෙනෙක් එනවා. ඉතින් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දසවද දින එක තමයි මේ ශරීරේ තියෙන්නේ. ওই මොන જાති අපි දේවල් වලින් මඟහැරලා යන්න ගියත් නැත්නම් ධාතු මනසිකාරයේ අවබෝධ කරන්න කාරණාවක් කරගන්නවා නම් අර දුකම ධර්ම අවබෝධය පිණිස එහෙම නැත්නම් සුඛය පිණිස එහෙම නැත්නම් ධර්ම රාශිය පිණිස පිටරනවා හැම වෙලාවෙම හිටින්නේ නැහැ. සමහර වෙලාවකට ඒ දුකම සබ්බරසං ධම්ම රසෝ ජිනාති. මේ ධර්මයක් මෙතන වැඩ කරන්නේ මම එක්කවත් පද දෙන්න අප කෙනක්වත් නෙවෙයි කියලා ඒක තේරුම් ගන්න පුළුවන් වුණොත් එනවා මම මෙතෙක්කල් මේවට කණපින්දම් ගැව්වා චෝදනා කරා. දැන් ඉව එනකොට මේ ධාතු මනසිකාරක් කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක සිද්ධ වුණොත් කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව වෙන්නේ. භාවනාදි වෙනකොට ආම්බෙන් වගේ තේරෙනවා මේ වායෝ ධාතුව එහෙනම් මේ පඨවි ධාතුව මේ තේජෝ ධාතුව කියලා තේරෙනකොට යෝගාවචරයා හේතුඵල ධර්මයට හිත තියලා කරගෙන හිටියොත් පේනවා මේ කය අපිට දීලා තියෙන ඕක දැනගන්න තමයි අඬහව ගන්නවක් අචෝදන කරන්නත් නෙමෙයි කියලා ඉතින් මේ කරුණු ඒ ආර්ය භාෂාවෙන් කතා කරලා බැලුවොත් භාවනායේ ලොකු ළඟාවීමක් ප්‍රගතියක් ප්‍රතිපදාවේ දියුණුවක්. ගමේ තුටේ භාෂාවෙන් කතා කරලා බලුවා කණපින්දමක්, කාංකරච්චලයක්, අරියාදුවක්, චෝදනාවක් දිගට ලියනවා. ඉතින් භාවනා කරන කෙනාගේ ආකල්පයේ මත මේක ධර්මෙද අධර්මෙද වෙනවා. ඉතින් ඒක ධර්මයේ පැත්තෙන් ආර්යන වහන්සේලාගේ පැත්තෙන් ඒ දැක්කට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද දින උඩමළුවේ සක්මණෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වූෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. මම මෙලෙස මෙතන ලෙස සිතා කය සිහි කෙලෙමි. අද දින වන විට ගොරෝසු ආනාපානයක් නොමැති තරම්ය. පළමු හඳුනා ගැනීමට පළමු හඳුනා ගැනීමම ඊටාම සියුම්ය. මම සතියෙන් නිමිත්ත දෙස බලා සිටිමි. ඊතා ඉක්මනින් සිත ඒකාග්‍ර වී වීදුරු වැනි එහෙත් ලාසුදු පැහැයට බර පසුබිමේ තිරයක් මත මිලිමීටර් 1ක පමණ තිරස් සහ සිරස් දුරින් තරමක් සුදු පැහැති අල්පෙනිත්ති තුඩු සිහිගන්වන ප්‍රියජනක තිරයක් දිස්සිය. මේ ඊයේ දවල්ද රාත්‍රී පළමු නිින්දට මොහොතකට පෙරද දිස්සිය. මම මේ සියල්ල රූපයක් පමණක් බව වීමට සතිමත් වීමි. එය නොපෙනී මම ආනාපාන සතියෙන් බලමින් සිටි අවස්ථාවක මම වෙනදා නොවිඳි වේදනාවන් ගලා ගැන හැඟීමක් විය. ඒවා ඊතා සියුම් පරාසවල තිබිනි. ටික වේලාවක් සතියෙන්ම සිටියෙමි. මට හැඟුණේ ශරීරයේ එක් එක් ශෛලය තුල වේදනාව පවතින බවයි. මම දැඩි වීරියෙන් සතිමත්ව සිටියෙමි. ටික වේලාවකදී මගේ මුළු උඩුකයම එකම gediyak ලෙස වේදනාවටපත් විය. මම දැඩිසිත ඇතිව සතියෙන් එය බලා සිටියෙමි. මම තවත් ඉන්ට බැරි විට වේදනාව ගැන මානසිකාරය කළෙමි. මට ඒ අවස්ථාවේ සිටුනේ ඒ කළ යුතු බවයි. එය නොදැනී ගිය විට මම යලිත් සංසුන්ව සතියෙන් ආනාපාන භාවනාවට යොමු වෙමි. මේ පිළිබඳව ඔබ වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කිරීම දෙනමින් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට මම කරනා සියලු කුසල් බලයෙන් උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට අනුමෝදන් කරමි. සාදු කියමිට ඔක්කොම ඒකට අඩු ගන්න එක නිින්ද යනවත් එක්ක. එහෙමවත් නැහැ මුදිතාවක්. කරවන බලනිනවා නිකන්. ඔබට ඕනනම් දීපන් සාංශර ඕනනම් ගත්තා වෙයි අපි නැහැ කියන්නේ. කෙසේ නමුත් Tamante විඳින වේදනාවේ විඳින කංකරච්චලේ විඳින කංකටොල්ලේ එන්නේ එන්නේ දැරීමේ ශක්තිය වැඩි වෙනවද කියලා අහන එක අසාධාරණ යෝගාවචරගෙන්. මොකද ඒක යෝගාවචරයට දැනෙන්නේ නැහැ. විඳගෙන විඳගෙන ඉන්නකොට මගේ මේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා කියලා පේන්නේ වෙනද ගානටම ඇවිල්ලා මට වද දෙනවායි කියලා. නමුත් මේ වෙනකොට පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙනවා. ප්‍රතිමාකාර දැරීමේ ශක්තියක් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. පොරෝ වැඩ කරනක වඩුවා ඒ පොරෝ ගාන්න ගාන්න ඒක වැඩේට තියුණු වෙන බව දැනගත්තට ගාන හැම වෙලාවෙම කොච්චරක් ගෙවෙනවද කියන එක දන්නෙත් නැහැ වැඩකුත් නැහැ. පොරෙන් වැඩ කරන්න වැඩ කරන්න පොටෝ අත හොඳට මැදෙනවා. එයා මැදිච්ච බව දැනගත්තට මේ ගහන ගහන පාරේ කොච්චරක් පොරව අත මැදිනවද කියලා එයා දන්නේ නැහැ කියලා. දැනගන්න ඕනෙත් නැහැ කියලා පරසූපමාව පෙන්නනවා. ඒ නිසා යෝගාවචරය මේ දුකට මුහුණ දීලා ගත කරන හැම වෙලාවකම එයා දුකේ කිඳා බැහිමක් ඊට පස්සේ ඉදිරියට යෑමක් සිද්ධ වෙනවා. ඒක ඉතින් කාලයක් කරගෙන යනකොට තමයි Tamanට තේරෙන්නේ කවුරු හරි මාව කුප්පණ්ඩාවත් අවසන්ඩාවත් තරහ යනවා. අර වීතික්‍රමණේ වෙන්නේ නැහැ. කෑකෝ සංගහන්න ඕනේ ඉවසන්න පුළුවන් ගතියක් එනවා. ටිකක් කල් ගියාට පස්සේ අනුන්ටත් ඒක තේරෙනවා. ඉස්සර නම් එයාට බොහොම ඉක්මනට කිපෙන දැන් කිපෙන්නේ නැහැ. එතෙන් බොහොමට ආශා කරනවා දැනුත් ආශාව තියෙනවා ඉස්සර තරම්ම නැහැ කියලා. ඒක භාවනා ජීවිතේ තලතුණකමක්. ඉතින් යෝගාවචරයට ඒක බේින් ඇතර බාහිරත් එක්ක සංසන්දනේ තමයි. නමුත් හොඳට භවනා දිනුවාට පස්සේ ඇතුළත උනත් තේරෙනවා මේක බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේ අපිව අපිට දීලා තිනවා අපි দমনය කරනවා. ඒ দমনය කරන්නේ වෙත පැමිණෙන දුක ඉවසීමෙන්. ඉතින් ඉවසනකොට හිතෙන්නේ නෝන්ජල් කියලා තමයි. ඉවසනකොට හිතෙන්නේ බය වගේ කියලා. නෑ බුදුහාමුදුරනේ පේනවා කියලා අපිට හිතට ඇයි. ධර්මයට පේනවා. ඒ නිසා අපි මේ ඉවසන්නේ බයටවත් එහෙම නැත්නම් නෝන්ජල්කමටවත් ආදායම් බත් දෙන්න ඉඳහදෙන්නවත් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මම මේ කියන්න හදන එක Tamanට නොතේරුණාට උස්සනකොට උස්සනකොට මේ දුක Tamanට හිතන්න බැරි දැරීමක් එනවා. ඒකට උපමාවක් කියනවා. එදා වදපු වසුපැටුවේ කොසෝලා බලලා බිම තියන්නේ කියලා තියෙනවා. හෙටත් ඌ සෝලා බිම තියන්නේ කියනවා. අනිද්දාත් ඌ සෝලා තියන්න බිම තියන්නේ කියනවා. ඊට පස්සේ මේ වස්සා අවුරුදු 7-8කට කොසෝලා බිම තියෙනකොට කිලෝ ගාණක් කුස්සන්න පුරුදු වෙනවා. කොයි වෙලාවෙ පුරුදු නැත් දන්නේ හැමදාම ඌස්සලා බිම තියෙන එකයි තියන්නේ. ඒතකොට වස්ස දවසට කොච්චර වැඩෙනවද? ඒ වැඩෙන ගාණට එසවීම ශක්තිය වැඩනවා. ඔය දැන් මගේ රෙස්ලින් එතනින් ගියාම අනම්මනම් බයිලා තිබුණේ නැහැ නේ ඉස්සර මිනිස්සුන්ට. මිනිස්සු තුලේ ගල් කැටයක් කරන්න ඉවරලා පොල්ලක් ගැට ගහලා උසලා බිම තියෙනවා. නැත්නම් බහු පැටි අරගෙන උසලා දෙන පුරුදුනට පස්සේ ඒක ලොකුණත් එම උසලා ගන්නකොට මොකුත් වෙන්නේ නැහැ. උසලා උසලා බිම තිබ්බහම හරකෙක් උසලා ගන්න ඉච්චර අමාරු නෑ. හැබැයි කවදද උස්සන්න පුරුදුනේ කියන එක දන්නේ නැහැ. පුරුදු වෙන්නේ බහු පැටිය තමයි. ආන්නේ වගේ හැමදාම ඊවසපම් පපුව කියලා වතුර ටිකක් ගාගෙන පහුවේ අප බුද්ධ පුත්‍රයෝ අපි අපි බුද්ධ දුහිතුන් වහන්සේ දුහිතුන් වහන්සේලා ඉවසුවාට බුදුහාමර කවදාකවත් අපිට දොස් කියන්නේ නැහැ. සාමයේ වෙනුවෙන් යටත් වුණාට බුදුහාමර කවදාකවත් දොස් කියන්නේ නැහැ. කිපෙන්න යන්න එපා ඉවසපන්. ඉතින් ඒ නිසා බුදු භාෂාවෙන් කෙලින් කියනවා ඉවසන්නා නිවන් දකි. ඉතින් ඒ නිසා ඒක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. අන්තික මේක ඉවරයක් කරන්න බැරි එකක් කියලා හිතන්නත් එපා. අපිට නොදෙනුනාට ධර්ම නියාමයක් තියෙනවා. දුකට මූණ දෙන්න මූණ දෙන්න වෙනදට වඩා දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක අපිට කවුරුත් උගන්වන්නේ නැහැ. අපේ කට්ටිය අපිට උගන්වන්නේ ගැහුවක් ගහපන්, බැන්නොත් බැනපන්, ප්‍රතික්‍රියා කරපන් කියලා. බුදුනාසේම කියන්නේ එහෙම කෙරුවොත් ඔබ කුප්පන මිනිහෙක් වෙනවා. අනු මොනවට කරෝගම් කේන්ති යන මිනිහෙක් වෙනවා. කවුරුත් කිව්වට මොකේන්ති ගන්න එපා. හැබැයි මේ තටන පාවා දෙන්න එපා. දිගට දැරීමේ ශක්තිය ඇති කරන්න කියලා. ඒක මේ අසත්පුරුෂයන්ගෙන් අසත්පුරුෂයන්ගේ දැනීමට ලක් වෙන්නේ අසත්පුරුෂෝ අගය කරේ නැති වුණාට සත්පුරුෂයන් නිතරම බලන් ඉන්නවා. ඒ අනිත් කෙනා කොතෙක් දුරට යමක් ආපුහම දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය තියෙනවා කියලා ඒක තමයි තලතුණකම කියන්නේ. ඒක සාමාන්‍ය වයසටත් වෙනවා. නමුත් භාවනා කරන එකනාගේ ඊට වැඩිය බොහොම ඉක්මනින් වෙනවා Tamanda ගුණේ නැතුණාට මේ කියවනකොට හිතෙන්නේ මේ වගේ ලිපියක් මේ කෙනා එයාට තේරෙන්නේ නැති වුණාට දවසින් දවස දවසින් දවස ඒ එන දුක් ප්‍රමාණය ඉවසීමේ දැරීමේ දියුණුවකට ලක් වෙනවා කියලා. අන්නෙවෙනි විශ්වාසයකින් තුතිකට කරන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන ඔබ වහන්සේගේ කමඨහන පරිදි මුල්ම දිනේදී මුල්ම පියවර ලෙස වම දකුණ ලෙස මෙනෙහි කිරීමෙන් සක්මන ආරම්භයෙමි. සිත වරින් වෙනත් අරමුණු කලා යාමේදී මම පියවර ගණන් කරමින් හා වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදෙන විට සිත බාහිරට ඇදී යාම අඩුවන බව නිරීක්ෂණය කෙලිමි. පසුව මුලැමැද අග ලෙසද මෙනෙහි කරමින් එම ස්පර්ශයන්හිදී දැනෙන රළු මෘදු බව, සිසිල් උණුසුම් බව හා පියවර තැබීමේ වේගයන් අඩු වැඩි වන ආකාරය අත්විඳින්මින් නිරීක්ෂණයේ යෙදුනි. පසුව ගෙන යමි, තබමි ලෙස මෙනෙහි කරමින් සක්මන නිරීක්ෂණයේදී පියවර යන්නේ ව්‍යාකුලත්වයක් දැනුන නමුත් පසු දින නැවතත් ආධුනිකයෙකුසේ සක්මන ආරම්භා කරගෙන යාමේදී පෙර පාදයේ විලුඹ පොළවට ස්පර්ශ වන විටම පසු පාදයේ විලුඹ ලිහිල් වන බව නිරීක්ෂණය වීමත් සමගම සක්මන දිගටම කරගෙන යාමට හැකියිය. පසු දින පටන් ගණන් කිරීමකින් තොරව සිත ස්පර්ශයන් වෙත යොමු කරමින් නිරීක්ෂණය කළ අතර මේ වන විට වම දකුණ හා මුලැමැදාග හා ඔසවමි ගෙන යමි තබමි ලෙස මෙනෙහි කිරීමකින් තොරව මුළු ක්‍රියාවලියටම සිත යොදමින් සක්මන් කෙලෙමි. පරයන්කය පළමු දිනේදී ආශාස ප්‍රශ්වාස වඩාත් දැනෙන තැන ලෙස නාසිකාග්‍රෙහි ඇතුළු පැත්ත තෝරාගතිමි. මුලදී දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස වැඩි ඒ වැටි ඒ කෙමින් කෙටිවනු දැනිනි. තව දෙහි උණුසුම් සිසිල් බව නිරීක්ෂණය කෙලෙමි. සිත විටින් විට බාහිර අරමුණු කරා බොහෝසිය ඇදී ගියද කෙමෙන් කෙමෙන්නේ අඩුවන බව නිරීක්ෂණය කෙලෙමි. එදින විනාඩි 10කින් පමණ උපරිමේ විනාඩි 20ක් දැස් විවර නොකර සිටීමට නැහැකි තරම් සිත විධානාත්මක නොසන්සුන්තාවයක් දැක්වුවෙන් දැස් විවර කෙලෙමි. දෙවන දිනේදී සිත වෙනත් අරමුණු කෙරේ ඇදී යන විට විධානාත්මක ස්වરૂපයෙන් සිත නැවත නාසිකාග්‍රය වෙතට යොමු කෙරිනි. ටික වේලාවකින් අත්පා හිරිවැටි යන ගතියක් දැනුනි. දෑස් විවර කිරීමට විධානයක් ලැබුණද තව ටික වේලාවයි තවත් සිතක් පහළ විය. මෙලෙස විනාඩි 10ක් පමණ ගත වී පසුව දෑස් විවර කළ විට පිනුනේ උරුලෝසුය. එවිට පැයකට පමණ ආසන්න කාලයක් පරයන්කේ සිටි බව දැනි සිතට මහත් ප්‍රීතියක් නැගුණි. නැවත භාවනාව දිගටම කරගෙන ගියෙමි. තෙවැනි දින වන විට විනාඩි 2කින් 3කින් සාමාන්‍ය ආස්වාද ප්‍රස්වාස සිදුවන බව නිරීක්ෂණය කිරීමට හැකි විය. සිතට සංසුම් බවක් දැනිනි. සිත වෙනත් අරමුණු කරා ගියද ඒ ෂණයෙන්ම නාසිකාග්‍රේ වෙත සිත ගෙනීමට විධානාත්මක සිතක්ද පහළ විය. ශරීරයේ ඇතත් නොතිබෙන්නක් මෙන් දැනෙන්නට විය. කොඳු යට පෙරෙහි පමණ හොඳයි තද බරගතියක් දැනුනි. මේ සිතුවි සියල්ල සිතුවිලි සියල්ල එකවර දැනෙන ගතියක්ද නිරීක්ෂණය කෙලෙමි. නමුත් මේ සියල්ල වෙන කෙනෙකුගේ මෙන් බලා සිටියේදී සිරුර සැහැල්ලු තෙරපීමක් සහිත පාවෙන සුළු ගතියක් දැනෙන්නට විය. එවිට දෑස් විවර කර බැලීමට සිටුනද දෑස් විවර නොකර පැයක පමණ කාලයක් ගත වී තිබුණි. පසුව සිටීමට නොහැකි වූ තරම් දැඩි නොසන්සුන්තාවයක් දැනුණු සෑම විටම පර්යංකයෙන් මිදී සක්මනෙහි යෙදුණු අතර නැවත පර්යංක වෙත යොමු වූයේ සිත සංසුන් වීමෙන් පසුවය. පසුදින පර්යංකයේදී විනාඩි දෙක තුනකින් ශරීරයේ සැහැල්ලු වන බව දැනුණු අතර ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ නොදැනී යාම සිදු වූ අතර එකපාරටම තිගැස්සී දැනෙන්නට විය. මෙසේ පර්යංක දෙක තුනකදී දැනෙන්නට විය. ආස්වාස ප්‍රස්වාසය හා වෙනත් කිසිවක් නොදැනී ටික වේලාවක් ගත වී ඇති බවද පසුව වැටහිනි. ඉරියව්වේ වෙනසක් සිදු වී නොතිබීමෙන් නිින්ද නොගිය බවද දැනී ගියේය. මෙම වේලාවේදී පෙරමෙන් තිගැස්මක්ද සිදු නොවිනි. එදින රාත්‍රියේ සිට පර්යංකෙහි සිටීමට විටින් විට කැස්සෙන් බාධා මතුවද සිත සන්නු සුන් වූ අවස්ථාවලදී දිගටම පරයන්කේ රැඳී සිටියෙමි. සෑම වාරයකදීම ආධුනිකයෙකු ලෙස ඇරඹුම ගත් අතර සිදුවන දේ පමණක් බලා සිටීමේ අරමුණකින් භාවනාවට යොමු විය. එක් පරයන්කදී සිත ඉහළට ඇදී යන බවක් දැනුණු අතර සිත වෙනම ශරීරයේ දිහා බලා සිටින ලෙසක් දැනී ටික වේලාවකින් ශරීරය තුනට වෙන්වී ඉනෙන් උඩ ප්‍රදේශය මැද කොටස එක් පැත්තකටත් අනෙක් කොටස් දෙක අනෙක් පැත්තටත් යනවාසේ දැනෙන්නට විය. ඒ සමගම නැවතත් සිත නාසිකාග්‍රේ වෙත යොමුය. එදින රාත්‍රී උඩමළුවේ බුදුමැදුර ඇතුළත පර්යංකයේදී සිටියේදී අකුලල් අකුසල් සිතවිලියයි සිතන සිතවිලි කිහිපයක් එක්ෂණයකින් පැමිණියත් ඒ සමගම නැවත නාසිකාග්‍රේ වෙත සිත යොමුය. රාත්‍රී නිින්දට යන විටද මේ සිතවිලි මතකයේ නැත. ඉන් ටික වේලාවකින් නැවතත් මුළු බුදුමැදුර පුරාම බිම සුදු පණුවෝ සිටින ආකාරයක් පෙනුනේදයි දැනුනේදයි කීමට අපහසු තරමට පෙනුණු අතර ඒ සමගම ඇසට පෙනෙන මායාවකින් රවටන බවක් හැඟී ගියෙන් නාසිකාග්‍රයේ වෙතට සිත යොමුය. පසුදින සිට විනාඩි 15කට වැඩි කාලයක් සිටිය හැකි වූ සෑම පර්යංකයකදීම විනාඩි දෙක තුනකින් ශරීරයේ නොදැනී ගොස් හිස් බවක් පමණක් පවතී. එම හිස් බව දෙස නිරීක්ෂණයේදී දැස් ඇසූ විට දැනෙන ආලෝකය හා අඳුර මුසු වූ වඩා තීව්‍ර වූ පටලයක් වැනි ස්වභාවයක් පෙනෙන අතර කවුරුන් හෝ ඉදිරියෙන් ගමන් කරන විටද ඡායාවද එම පටලය හරහා පෙනේ. මේ පිළිබඳව මහට අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ උපදේශයක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයම ළඟා කරගන්නාසේක්වා. මේ රචනා ස්වරූපය හැටියට අහන්න සම්පූර්ණයෙන් අන්ධබන්ද වෙනවා. කොනකින් බඩ ඔයේ කී කිය යන මොකටද උපදෙස් ඕන කරන්න කියලාවත් හිතා ගන්න බෑ. ඒ නිසා Tamanට හොඳයි කියලා හිතෙන නැත්නම් උපදේශයට අවශ්‍ය කරන පරියන්කේ විතරක් ලියන්න. මෙන්න මෙතෙන්ඩයි උපදේශය ඕනේ කියනවා මිස මේකේ දිග හැලි ලියනවා කියලා මේවට කියන්නේ. එතකොට නඩු වார்த்தාවක් වෙන්නේ නැහැ. තොරතුරු ඇත්ත. ගොඩාක් තොරතුරු දාලා තිනවා ගොනුවක් නෑ අහගෙන ඉන්න එකනට කොතෙන්ද අවධානය යොමු කරන්න ඕන කියලා යන්නම දෙන්නේ. අතෙන් ටිකක් එනවා මෙතෙන් ටිකක් එනවා. ඒ නිසා මේකදී කෙනාගෙන් මං ඉතින් මෙහෙම බැන්නට පස්සේ ඉදිරිපත් වෙන්නේකුත් නැහැ කවුද කියලා. මොකටද උපදෙස් අවශ්‍ය? මොකටද කොතනද පිරිසුදු කරගන්න ඕන කියන එක අහනින් එකට දැනෙන පරිදි ලියන්න ඕනේ. නැත්තම් කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරනද කියන්න බෑ. ඒ නිසා මේ ලියන එකන වார்த்தාවක් ස්වරූපෙන් ලියනවනම් ඔය හොඳයි. හැබැයි ඕක ඔච්චර විස්තර ඕනේ අවසානට කරපු නැත්තම් හොඳ ආසන්නයේම කරපු හොඳම පරියන්ක විස්තර ටික විතරක් තියෙනවනම් අහනින්න මනසට තේරෙනවා. ඔක්කොම ඉතිහාසයත් එක්ක ලියන්න ගියාම මනස විකෘති වෙනවා. ඒ නිසා කායින් හරි ඉල්ලීමක් කරනවා නම් එකක් ඉල්ලන්න ගොඩක් ඉල්ලන්න එපා. අවශ්‍ය කරන එක ඉල්ලන්න ඒක දෙනවා හන්නවා ඉවරයි. එතු තොග ලියන්න ගියාම හරි අමාරුයි වැඩේ කරගන්න. ඒ නිසා භාවනාවට උනන්දුවක් ඉදිරියට යන ගතියක් වගේ පේන්න තියෙනවා. ඉදිරිපත් කිරීම ගැන මම මේ අදහස ඉදිරිපත් කරේ. කෙසේ නමුත් ඊගා ප්‍රශ්න කියන්න ඉස්සෙල්ලා මම කැමතියි මේ ලියපෙකනා කැමතිද මේ පිරිසුදු කරගatiya යුත්තේ නැ විශ්වාසය ඇති වෙන්නේ විග්‍රහයක් අවශ්‍ය කරන කොතෙන්ද කියලා කියනවනම් මම කැමති ඒකට දෙන්න තට්ටු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊය දවස් දෙකක විතර වෙලේ ඉඳලා හිටපු පරයන්ක සියලුම කේදී කැස්සෙන් බාධා මතුවෙච්ච හන්ද වැඩි වෙලාවක් පාරයන් කෙරෙන්දි සිටින්න බැරි වුණා. උපරිමේ ඉන්න පුළුවන් උනේ පැය භාගයක විතර එක දිගට ඉන්න පුළුවන් උනේ පැය භාගයක් විතර තමයි උපරිමේ. ඒ හිටපු උත්සාහ කරපු හැම පාරයන්ක වාර හත අටකම අන්තිමට සිත් විනාඩි දෙක තුනක් ඇතුළත සිත සංසුන් වෙලා පාවෙන මේ ස්වරූපයක් ඇවිල්ලා ඊට පස්සේ හිත හිස් තැනක නවතිනවා. ඒ ඊතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැති එකයි දැනගන්න. ඔය මොකක්වත් ඔය ලිපේ නෑ. ඔය කතා කරුවේ නැත්තම් ඔය කතා මොකොත් ඔය ලියවිලා නෑ. ඒ නිසා Tamanට තියෙන්නේ භාවනා කරන ගියල්ලි වෙලා අවසානයේ කිට් වෙනකොට මේ නොදන්න තැනකට එහෙම නැත්නම් ඉමක් කොනක් දැක් ගන්න බැරි තත්වයකටපත් වෙනා ඊගාට වෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ වගේ කියන ප්‍රශ්න නගන්නේ. කියවල බලන්න ලියුම් ඇතිගෙන ඒක ඒක අහගෙන ඉන්න කෙනාට මේ අහංකාවක්වත් එනවද කියලා. එන්නේ නැහැ. ඒ නිසා ඒකේ එතෙන් යොමු වෙන තාලට ලියන්න ඕනේ. ඒ ඉදිරිපත් කරන තොරතුරු අනවශ්‍ය දේවල් සියරම කපලා දාන්න මේ කිල්ලන මේ යොමු කරන මානසිකාරය යොමු කරන දෙයට අදාළ තොරතුරු විතරයි අවශ්‍ය කරන්නේ. ඉතින් එතකොට බලනකොට අපි කියමු විනාඩි 55ක් විතර අපි මෙහෙවනවා. මෙහෙවලා මෙහෙවලා වේදනාව එනවා, නැගිටපන් කියනවා. එහෙම කර කර ගිහිල්ලා යම් වෙලාවක හිත එහෙම තැම්පත් වෙන අවස්ථාවයි ඒ තැම්පත් වෙන්න ඉස්සලා තියෙන විනාඩි 50යි තිය ගත්තාම මේකෙන් වැඩි කෙලස් ප්‍රමාණයක් තියෙන්නේ මුල් කොටසේද නැත්නම් අවසානයේ විනාඩි දෙකේද කියලා අහුවොත් මොකක්ද උත්තරේ දෙන්නේ? හිත වැඩියෙන් කෙලසිලා තියෙන්නේ අර මුල් ටිකේද අවසාන විනාඩි දෙකේද? එහෙම Tamanට නැද්ද එහෙම පිළිවෙලක පිළිවෙල හැංගීමක්? මුල් කොටසේ වෙන දේවල් වල සිහිය තියෙනවා ස්වාමීන් වහන්සේ. අනේ කෙලසිලා තියෙන හිත කෙලසිලා හිත ඇවිස්සීලා හිත කුපිත වෙලා තියෙන්නේ මුල් විනාඩි 50 55ද නැත්නම් අර කියන අවධානයේ මොනවත් නොතේරෙනවා කියන ප්‍රශ්න අහන අවස්ථාවේද මුල් කොටසේ ඔය එතකොට මුල් කොටසේ කරන ප්‍රයත්න නිසානේ අවධානයේ අපිට ප්‍රතිඵලයක් වගේ ලැබිලා තියෙන්නේ දැන් ඒක ප්‍රශ්නයක්ද උත්තරද උත්තරයි එතකොට දැන් අහව බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා ආයෙසරයි දැන් කොහොමද ප්‍රශ්නයක් වර්ණගන්නේ උත්තරේ බරක් වෙලා තියෙනවා. ද මම නැත්තම් මේ ප්‍රශ්න කරන්න ගිහලා අමාරුයි දැම්මයි කියලා හිතේ. දඟල දඟල දඟලලා බබා නිඳ ගියාට පස්සේ දැන් අම්මා අඬනවා බබාට නිඳ ගියයි කියලා. අලි කැලියයි. දැන් ඉතින් බබා නැගිටලා අම්මා නලවන්න ඕනේ. ඒකේ ඒ කියන්නේ ගොඩක් කාලපරාසයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කිසිම අරමුණක් එන්නේත් නැහැ. ඒකෙම ඒ අවස්ථාව ආවට පස්සේ හිතෙනවා දවසේ ඕන තරම් වෙලාවක් ඒ ඒ විදිහටම රැඳී ඉන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකත් නෑ. කියූප එකෙත් තිබුණේ නෑ, ලියපු එකෙත් නෑ. කියූප එකේ විනාඩි දෙකයි තියෙන්නේ කියලා. දැන් ඒක දික් කරන්න හදනවා. දැන් වෙන නඩුවකට යන්න වෙඩි. ඒල උසාවියට ගන්න වෙනවා නඩුව. විනාඩි දෙක තුනකින් සිත සංසුන් වෙනවා පාරක්. සංසුන් වෙලා කොච්චරලා ඉන්නවද? සංසුන් වෙලා පැය භාගයක් තමයි උපරිම මේ දවස්වල උත්සාහ කරන්න පුළුවන් උනේ. කැස්ස ආපු පැය භාග ඉවර වෙන්නේ මොන සංසිද්ධියකින්ද? ඒ මොන මොනවත්ම දැනෙන්නේ නැති අරමුණක් නැති හිස් අවකාශය. ඒකෙන් ඒකෙන් විනාඩි දෙකකින් පටන් ගන්න ඉතින් කියලාද කියන්නේ විනාඩි 30කින් පස්සේ ලැබෙනවයි කියලාද කියන්නේ විනාඩි දෙක විනාඩි දෙක තුනකින් පස්සේ කිසිම අරමුණක් නැති හිස් බවට පත් වෙනවා ඊට පස්සේ විනාඩි 30කින් පස්සේ මොකද වෙන්නේ ඒ විනාඩි දෙකේ ඉඳලා විනාඩි 30ක් විනාඩි 20ක් විතර ඒ ඒ ඒ ඒ විදිහටම රැඳී ඉන්නවා. හරි ඒ විනාඩි 20 හරි විනාඩි 30 අවසාන ජවනිකාව මොකද්ද කියලා මගේ ප්‍රශ්න. කැස්සත් එක ආපහු මම පියවිසියට කියන්නේ මේ ඇසරෙනවා. එතකොට අර හිටපු හිස් භාවයෙන් නැති වෙනවා. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච දැන් ඇතිවෙච්ච කෙලසිච්ච තත්ත්වය, දැන් ඇතිවෙච්ච කැස්ස, දැන් ඇතිවෙච්ච දේ ගැන අවධානය යොමු කරන ඉඳලා බලලා තියෙනවාද හිටියොත් මොනවද වෙන්නේ? ඉඳ ඒ ඇස් පියාගෙන හිටියට කැසත් එක්ක අර ඒ තියෙන ගතිය නැති වෙලා යනවා. ඒක තමයි අපිට දැන් අරමුණු වෙන්නේ. දැන් tempat මූණ tempat වතුරේ මූණ බල බල ඉනකොට කොලයක් වැටෙනවා. වැච්චි ගමන් ඔක්කොම හෙල්ලිලා යනවා. ඒ හෙල්ලිච්ච සමහර වෙලාවට ඊට පස්සේ ආපහු නැවත මම කැසෙන් ඇස් සැරලා ඊට පස්සේ ආපහු පරයන්කට යනවා. ආපහු විනාඩි 5කින් විතර උත්සාහ කරොත් ආපහු අර තත්ත්වෙටමපත් වෙනවා. ඒ වගේ වාර කීයක් එක පරියන්කේදී අත්දකලා තියෙනවා. පළවෙනි සැරේ ගියා වාර 3ක් විතර. වාර 20ක් ගියොත් මොකද වෙන්නේ කියලා බලන්න. මේ තැම්පත් වෙනවා ආය විසිනවා. ආය තැම්පත් වෙනවා ආය විසිනවා. එතකොට අර එක එක වෙලාවට මෙහෙවන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා ඉස්සරහට යනකොට. තමයි මේ ලෑස්තිලා යනවනම්. එතකොට තමයි තේරෙන්නේ පළවෙනි සැරේම තැම්පත් වූ අය පළවෙනි සැරේ ඇවිස්සීමයි තරම් එnde ende ende ende යනට ඇවිස්සෙන්නේ නැහැ තැම්පත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ චක්‍ර රාශිය කරකවෙන්න ඕන. හිතා ගන්න පුළුවන් ද මකුළු දැලක ගරාදි අයින් කරලා මකුළුව වටේ රවුම් කරකොල තියෙන කෙන්ද විතරක් කරන ඇදලා ඇල්ලුවොත් කොහොම හිටියද කියලා. තේරෙනවද මං කියන්නේ? කැරක් කැරක් කැරක් කැරක් කැරක යනවනේ කෝන් එකක් වගේ. අවසාන කෙලවරේ මොකද්ද තියෙන්නේ? කිසිම දෙයකට හෙල්ලෙන්නේ නැත්නම්. ඉතින් එතෙන්ට යන පළවෙනි රවුම දෙකේදී තමයි ඔය චෝදනා කරලා තියෙන්නේ. ඒක සාධාරණයි චෝදනා කරන එක. ඒ වගේම මම මේ මෙච්චරත් බණීදී මයික් අතේ තියාගෙන ඉන්නකොටත් ස්තුතියි. හැබැයි මෙහෙම සතා මේ උඩ තියලා කපන්න නැතුව මට කියලා දෙන්නත් බෑ. ඒ නිසා පළවෙනි රවුම මකුළු දැල්ලේ ලොකුම රවුම. ගරාදි නැතුව මේ කතා කරන්නේ. ඒක දිහා බලනකොට ඒක ඇතුලේ තව පුංචි රවමක් තියෙනවා හරියට සමාන්තරව ඇතුලේ යන්නේ. කැරක් කැරක් කැරක් කැරක් කැරක් යන්නේ යන්නේ උඩම කොට ඇවිස්සෙනවා නම් යටම කොට තැම්පත් නම් කැරක් කැරක් යනවා මේක. එතකොට ඒකෙත් තැම්පතුවක් වෙනවනේ එහාට යනකොට. ඉස්ලාම රවමේ තැම්පතුවයි මේ තැම්පතුවයි ත්‍රිමාණයේ හිටින්නේ. මාන දෙකක නෙවෙයි. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් මේ යෝගාවචරයට ඇවිස්සුනාට කලබල වෙන්නත් එපා, තැම්පත් වුණාට සන්තෝෂ වෙන්නත් එපා. ඇවිස්සුනොත් කැළඹෙ තැම්පත් වෙනවා. තැම්පත් වුණොත් ඇවිස්සෙනවා. මේ දෙන්න පුදුම යාළුවෝ දෙන්නේ කෙදා ඉඳලා. අපි අරකට කැමති වුණා මේකට අකමැති වුණා. ඉතින් අපි පෙළෙනවා. ඒක කියලා දෙන්න බෑ. ඔය එක සැරයක්වත් ඕක විචිනති කෙනාට. එක කරලා දෙක කරපේකනට ගියතයි ඕක ලක්ෂ වාරයක් වෙන්න අරින්න අන්තිමට එහාට යනකොට කැරකිලා කැරකිලා කෝණයක් වගේ එහාට ගියාට පස්සේ තැම්පත් වීම ඇවිසීම කියන දෙකේ වෙනස නැති වෙන තරමට යෝගාචරය තැම්පත් වීම සහ මේ ඇවිස්සිල්ලෙන් සුවයක්ත වෙනවා. බලාගෙන ඉන්න පුළුවන් මේ චක්‍රයක් යන්නේ කියලා. පළවෙනි එක හරිම විචිත්‍රයි, හරිම අමාරු යෝගාවචරය. ඒක ගැන ගොඩක් පොත් ලියනවා. හැබැයි යාට කියන්නේ ඒක හරි, ඒ දෙවෙනි එකත් බලන්න. තුන්වෙනි එකත් බලන්න. හතරවෙනි එකත් බලන්න. බබාල පළවෙනි බබා හම්බ වෙනකොට තියෙන කෝලං කෝලිත්තන් දෙවෙනි බබාට නෑ. දෙකෙන් තුනට නෑ. දැන් ගෑනුට බබාලා නෑනේ. මකට බබාලා 10 දෙනෙක් විතර හම්බෙන්න අම්ම කෙනෙක් හිතන්න අන්තිමට ගහ කුඩේ ඉඳනත් වදනවා. බත් පුඩ් බෝඩ් එකේ ඉඳනත් වදන්න පුළුවන් දැන් වදනවා කියන එක ගාලල්ලා. පළවෙනි බබාට නම් රෝස පාට කොට දොයන්න ඕනේ, නිල් පාට දෝනේ, ඩර්ඩ්ස් දරා යන්නේ අනම් මනම් බයිලානේ. බුදුහාර කෙනෙක් ටිකක් යන්න දරපන්. මොකද කියන්නේ? මොකක්ද දැන් ගත්තේ අවුල ගත්තේ අවුල ගත්තේ මොකද්ද? ඒ බාධාව තව තවත් දිගට මේක කරගෙන යන්න කියන්නේ. බාධාව කියලා ගන්න බෑ. කම්පැනි සහ චංචලය කියන දෙක ඒ දෙන්නට දෙන්නට සෙල්ලම් කරන්න හරි. තමන තියෙන කම්පන වුණොත් අවශ්‍ය නම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න ඕන වෙන්නේ නැහැ අන්තිමට. දැන් මේ කම්පිත අවස්ථාව කියලා දැන් ගත්තොත් ඒකට වෙන කරන්න දෙයක් දැන්පත් වෙනවා. දැන්පත් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ විශ්සෙනවා. අන්තිමට මේ දෙන්න දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. සාපේක්ෂ වෙලා තියෙන්නේ. මේකේ අපේ තියෙන වෙදිල්ල තැවිල්ල 1000 තමයි එකට කැමති එකට අකමැතිකම. හැබැයි මේ දෙන්නම එකයි. කාසිය දෙපැත්ත වගේ. ඉතින් අපිට කරන්න තියෙන එකට යන්න රෙන්න ඕන දිගට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට 10 15 සැරයක් ගියාට පස්සේ එකම එකම පරියන්කේ පළවෙනි එකට සාමාන්‍යයෙන් ඉස්ලාම් පටන් ගන්න එකට 45ක් විතර යනවා. පහු වෙනකොට පහු වෙනකොට 30න් 20න් අන්තිම විනාඩියෙන් දෙකකින් වෙන්න පටන් ගන්නවා. එතකොට යන්න අරින්න ඕනේ 60ක් 70ක් එක පරියන්කේ. ගියාට පස්සේ තමයි තේරෙනවා පරියන්කේ විතරක් නෙවෙයි මේක සක්මණේසිට වෙනවා. එදින්ට වැඩ කරනකොටත් වෙනවා. හැබැයි මේක අර අරක හොඳයි මේක නරකයි කිව්වොත් අපි පෙළෙනවා. තැවෙනවා. දාහේ පරිලාහේ. ওই දෙකම එකේම දෙපැත්ත. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් එතකොට පුතුම පුතුම තලතුණකමක් එන්න පටන් ගන්නවා. උඹේ දැන් මේක කරදරයක් හෝ ලාභයක් කියන්නේ ඉස්සලා තව පරියන්කේ තව රහුමක් බලපන්. එතකොට ඔය කතාව කියන්නේ. ඕක වාර්තා කරන්න ඉස්සලා චෝදනා කරන්න ඉස්සලා ඉල්ලන්නේ තව රහුමක් බලපන් කියලා හිටියොත් බැලීම වැඩි වෙන්න වැඩි වෙන්න කතාව අඩු වෙනවා. මම මම ඔය ලියුම දෙන්න ලියලා තියෙනක ඔය පලාතක දෙයක් ලියවිලා තියෙනවා කියලා බලන්න ලියවලා කියේ. ඒ නිසා මයික් එකට මම බනිද්දි තාවට බොහොම පිං. මොකද අනික් මිනිස්සුන්ට මේක බඩ බොක්ක හොදලා යන බේතක් වෙනවා. විරේක විරේක බේතක් වෙනවා අනික් අයටත්. ඉතින් ඒ නිසා ස්තුති ආවට ලියුම අරන් ගිහලා කියවලා බලමු මොනවද ලියවලා තියෙන්නේ කියලා. මුන්ට අකුරු ගන්නන්න ගත්ත වියදම සල්ලි 7 5ක වැඩන්නේ නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කය මූල කර්මස්ථානයට සතිය තබමින් ටික වේලාවක් සිටින විට ක්‍රමයෙන් සිත තැම්පත් වී ආශ්වාස ප්‍රශ්වාස තුනී වේගෙන යයි. එම දිහා බලා සිටින විට තව තව තුනී වෙලා ඇති නැති බවට ලාවට වගේ දැනෙයි. වේදනා කැක්කුම්, ශබ්ද වැනි දේ දැනුණත් කිසිම හැඟීමක් නැති තැනකි. සිහිය පවතී, නිදිමත ගතියක්ද නැත. එනමුත් බෙල්ල පාත් වී කොන්ද සාමාන්‍ය තරමට ඉදිරියට නැමෙයි. පිටතින් බලා සිටින්නෙකුට නිදි කිරණ ගතියක් වෙනේ. ස්වාමීනි මෙම தත්ත්වය පහදා දෙන්න. වැරදි ඇතනම් මතු දිනුව පිණිස නිවැරදි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. ඔව් මේ කෙනාගෙත් ඒ අර කය වැක්කෙරෙන්න කොන්ද නැමෙන්න ඉස්සලා පවතින සතියත් එහෙම නැත්නම් අර විවේක වෙලා තියෙනකොට තියෙන සතියත් දෙකේ වඩා කාර්යක්ෂම සතිය දක්ෂ සතිය කොයි එකද කියලා ඒත් උසාවියට කැඳවන්න වෙනවා. කට උත්තරය. තෙරුවන් සරණයි සානස. සානස අවසාන ටික තමයි ප්‍රණීත පැත්තක් වගේ දකින්නේ. ඒක මට තේරෙනවා දිනුවක් කියලා. අර <laughs> බෙල්ල පාත් වෙලා කොන්ද නමගෙන ඉන්න එක තමයි මොකක් කර එහෙම ඒ කියන්නේ පට බාහිර ඉඳලා බලා ඉන්න කෙනෙකුට මෙහෙම වෙයි කියලා තමන්ගේ හිතට නැගෙන ඒ කුකුස හිතට නැගෙන ඒ කෝල ගතිය තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක සානංශ ඒ වෙලාවට මුකුත් දැනෙන්නේ නැහැ. නැගිට්ටට පස්සේ තමයි මට තේරෙන්නේ මේ මම පාත් වෙලා නේද ඉන්නේ කියලා. කියන්නේ බෙල්ල නැමිලා තියෙන්නේ. කොන්දත් හරිනේ මේ මයිකේ ඇස්සෙලා නැහැ. ඔකේ. කොන්දත් එක්ක තමයි සානංශ නැමිලා තියෙන විත්ති මට ඒක අපි ඒක හරි ඒක උනේ වෙනවම කියලා කියමු. නමුත් ඒක නම් සතියේ. ඒකේ වඩා හොඳ සතියක් තියෙනවා ක්‍රියාකාරකම් වල තියෙන සතියට වැඩිය. යමක් නැතුව තියෙන වෙලාවේදී මේ වැක්කිරලා ඉන්න බව තියෙනදී සතිය වීර්ය සමාධි දෙක තම අසවිසම්බර වෙලා තියෙනවා. සමාධිය ලෙඩ සමාධියක් තියෙන වීර්ය අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක දන්නවනම් සතියෙන් දැන් මගේ ඉරියව්ව හොඳ නෑ. ඉරියව්ව වැක්කෙරලා තියෙන. හැබැයි සතිය තියෙනවා. එහෙමයි. යම් සමාධියක් තියෙන ඒ සමාධිය ටිකක් ලෙඩ සමාධියක්. ආන්නේ බව දැනගෙන කරබන ඉන්න පුළුවන් නම් ඒක නැත්තම් තමන්ට ඕනේ අවශ්‍ය නම් මෙනෙහි කරන්න කියනවා. මේ හිදිනවා හිදිනවා හිදිනවා හෝ දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා. එතකොටත් වීඩියෝ ටිකක් ඇවිස්සලා යනවා. එතකොට හරියට අර ඇලවිච්ච මේ බුහුලම් බහව බැලමුකට හුලම් ගහෝගේ ආයෙ මේක නැගිටලා එනවා. ඒ නිසා ඒක පරියංකයේදීම අනායාසයෙන් හෝ ආයාසයෙන් වෙnderලා මේ ඇති වෙලා තියෙන උතුම් සමාධිය පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. හොඳයි සර්. ඉතින් මේක ගාක අමාරු තරුණ පිරිස වලට. තරුණ පිරිස හරි මේ උද්‍යෝගෙමත් නැත්තම් ඕනට වැඩිය සැලකුමක් කරනම ඉඳගෙන ඉන්න ඉරියව්ව වැක්කිරුණොත් අර තමන්ගේ පෞරුෂත්වයට හොඳ නැහැ කියලා. එහෙම. නාගයා නවක ගාලල්ලා. තාක්කු බිල්ල තාක්කු දාගෙන භාවනා කරනවා. ඒ මගෙත් තිබුණ අවකම ගොඩාක් කල්යනකම්. ඉතින් මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා කරන්නත් එපයි කියලා ඔබ වහන්සේ වගේ මේ කමටහන් දෙන මා කර්මස්ථානාචාර්ය කියලා පැయ్యා වගේ ගිහිල්ලා උඩට වෙලා ඉඳලා බෙල්ල සාක්කුවේ දාගෙන භාවනා කරනවා. මම මේ ඕගොල්ලෝ සතුටු කරන්නේ නෙවෙයි මං කරන්නේ මේ වෙන එකෙක් දැකලට කරගන්න දෙයක් කරගත්තා මට මේකේ ඒකට වෙන්න ඕනේ. හරි අමාරුයි ඒකට මේ නැගිටලා ආයේ හිත මේ කය සම්බර කරගන්න. නමුත් අපි සමාදම් වෙන්න ඕන අර කරදරකාරී වෙලාවේ පවත්වන සතියට වැඩි අර මොනවත් නැති වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ පිබිදෙනවයි කියලා කියන්නේ අන්න ඒ හොඳ සමාධිය තියෙන වැක්කිරණ හොඳ සතිය තියෙන අර වැක්කිරණ ඉරියව්වට අවදි වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ. එහෙමයි. එතකොට ඒකේ ආනිසංශය තියෙනවනේ තමයි බුද්ධියක් තියෙනවනේ. එහෙමයි. දැන් අපිට වෙලා තියෙන ලැජ්ජාවනේ තියෙන්නේ. දැන් මොග්ගලන් ස්වාමීන්වහන්සේ පළවෙනි දවසේ අසජි ආමතුගේ බණ අහලා සෝවන් වුණා. ඉතින් දෙකට භාවනා කරනකොට තනියම ගිහිල්ලා කවුරුත් නැත්තන ගිහිල්ලා භාවනා කරන්න ඕන කියලා ගල්ලේ ඉනකොට ඕක තමයි වෙන්නේ. ඒකට සරුවචනanse ගෝලේ අඩුයි සරුවචනanse බලනකොට මේ අගිල්ලා තනියම භාවනා කරනවා ගල්ලේනේ හැබැයි කිරනවා. ඒකට බුදුරජාණන්සේ ඉදිරියේ පෙනී හිටිනා වගේ පෙන්ලා කියනවා මොග්ගල්ලාන කිරණා නේද? වෙනම එහෙමයි ස්වාමීන් ඊට පස්සේ තමයි පච්චලායමාන සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ මේක වෙනවා. හිත අවදි වෙලා තියෙන්නේ රාගේ තිබුණොත් විතරයි කියලා හිතාගන්න. රාගේ තියෙන හිත බොහොම උනන්දුයි ඔප්පව දාලා නංගලා තියන්නේ. නැත්තම් ද්වේෂයේ. ඔය දෙන්න නැත්තම් බබා දොයි. එච පැහැදිලිවම පේනවා මේ වෙලාවේ රාග ද්වේෂ නැහැ. මෝහය තමයි නැගිටින්නේ. දැන් මේ මෝහය අවබෝධ කරලා දෙන්න ඕන හිතට මූණ පිට තියාගන්න. ලැජ්ජ වෙලා නැගිටලා ගිහිල්ලා නෙවෙයි ඒකට ලොකු ස්වාමීන් වහන්සේ හොයාගෙන තිබුණ ක්‍රමේ තමයි ඒ වගේ වෙන්න පටන් ගත්තම දිගටම ඕක වෙන්න ගන්න. එතකොට යෝගාවචරයට සතිය පිහිටුලා අරමුණට කිට් වෙනකොට ලෑස්තිලා යන්න කියනවා දැන් වැක්කිරෙන පටන් ගන්න කියලා. දැන් නිදිමත වෙන්න පටන් ගන්නයි කියලා ඒකට ලෑස්තිලා යන්න කියනවා. එතකොට ওই තරම්ම නිදිමත වෙන්නේ නැහැ. නිදිමත නැති වෙන්නේම නැහැ. ටිකක් අවදි වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ තමයි මෝහ ශරීරයේ හැටි. රාග ශරීරේ hina වෙලා දිතුලගෙන ඒකෙදි මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ ස්වභාවය ඒක තමයි. වෛශ්‍යාවගේ ස්වභාවය. ද්වේෂ චරිතෙත් නිින්ද යන දෙන්නේ නැහැ. කඤ්ඤම් මරඤ්ඤම් කියන දත්මති කාගෙන ඉන්නේ. ওই දෙක නැති වුණ ගමන් කොච්චරද කියනවනම් සක්මණේදිත් නිදිමත හැදෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ තරම්ම ඉක්මනට කෙලස් කැපෙනවා. දැන් මේ කෙලෙස් කැපිච්ච හිතට අවදි වුණේ නැත්නම් අපි පරායදයිනේ අසන්න වෙලා ගන්න නැහැනේ අපි ගොවිතැන්පත් කරාට. එහෙම. අසන්න වෙනවා කියලා කියන්නේ මේ මෝහයට අවදි වෙන්න ඕන. ඒකට අවදි වෙන්න එකම දේ තමයි දැන් මේ යන්නේ නිදිමතටයි. මේ යන්නේ වැක්කරෙන්ඩයි කියලා අර භාවනා සාර්ථක වෙනකොටම දැනගන්න ඕන මේකේ පරහක් තියෙනවා. මම ඉරියව් වැක්කරෙන්ඩ යනවා. ඒක නිසා භාවනාව නැතර කරන්න යන්න එපා. මේකට ලෑස්තිලා යන්න ඕන. දැන් ගොඩක් කළා ඉන්න පුළුවන් සානාසය. නෑ දැන් ඉන්න එක කෙරෙන්නත් ඕනේ හැමදාම මේකට යනකොට කියන්නේ මේක එක සැරේ වෙන්නේ නෑ මේක ටිකක් බටර් කෑල්ලක් ෆ්‍රිජ් එකට දාපුවා එක සැරේ මිදෙන්නේ නෑ නේ ටික ටික නේ මිදෙන්නේ ඒ වගේ මිද්ද ගතිය මේ කියන්නේ තීන මිද්ද කියන එක මිදෙනවා ඒ මිදීම තියෙන රාගයෙන් සහ ద్వේෂයෙන් රත් වෙච්ච හිත තැම්පත් වෙගෙන යනකොට ඔය ගල් වේගෙන යනවා තේරෙනවා තේරෙනකොට දැනගන්න ඕනේ දැන් යන දන්නේ මොහේට කියලා තවත් පොඩි එකක් කියලා දෙන්න පුළුවන් ඉතින් ඌව වරදොල තේරුම් ගන්නවා එහෙම වෙනකොට රාගෙ පොඩ්ඩක් දාන්න බඩු ෂුවර්. හැබැයි වැඩිපුර දැම්මොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා පොළොස් සම්බුල උයනකොට කහ කුඩු ටික, මිරිස් ටික ඔක්කොම ළඟ තියෙන්න ඕනේ. ඒදනවයි කියලා කියන්නේ ඉතලා ඒදලා ලිපේ තිබ්බට පස්සේ ඒ උයන අම්මා අරකට බලලා අරකෙන් පොඩ්ඩක් දාන්න. ඒක ගාන්න දාන්නේ. අන්න වගේ රාගේ කුප්පියක දාලා පොට්ටක තියාගෙන ඉන්න අදිශ්‍යයක් වුණොත් පාවිච්චි කරගන්න. තියනවා දෙමගත් එකක් බෑ. ඒව නැත්තම් ද්වේෂය පින්නන්න බැරි දකින්නකොට තද වෙන ගෑණියෙක් ගැරි පිරිමියෙක්ගේ රූපයක් මතක තියාගෙන ඉවරලා සී කරන. ඕ මේක නැගලා එනවා මොකක්වත් නැහැ. මේවා පරිේශන වටේ විතරයි හැබැයි හරිද? මට අර පුරුසාවි ගන්න යන්න හරි මේ බෑ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මට දවසක් කියනවා ඒ කියනට ওই නම මේ වෙලාවට පොඩ්ඩක් රාගෙ ටිකක් දාලා බලන්න ඒක හිතන්න පුළුවන්. ජීවිත නරක මිනිහට. ඉතින් පහුවෙන්ද කමටහන් සුද්ධ කරන මම ගිහිල්ලා මම කව මෙන්න මේමයි ශාන්ත වෙන්නේ. ඒ වෙලාවට දැම්මට ඒ රාගේ අරතරන් අල්ලලා යන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. හරි අමතුයි. වෙනදන පොඩි දෙයකට දාපු ගමන් අපේ හිත ඇවිස්සලා දරා ගන්න බැරි පැත්තට යන මේ වෙලාවේ දාන්න පුළුවන් තාලි වල බලනකොට පේනවා අර මෝහේ නැති කරන්න මේ දෙන්න එක්කනේ දාන්න ඒ දාන්නේ රාගයට ද්වේෂයට ප්‍රේම කරන්න නෙවෙයි. මේ හිතේ වැඩ කරන්නේ අපේ න්‍යායපත්‍රය නෙවෙයි. මේකේ පදම ගන්නවා කියන එක කාගවත් ණයට ගන්න බෑ. ඔය මොන පිංකම කෙරුවත් මේක වැඩක් නෑ. මේකේදම කරන්න ඕනේ. ඒක නිසා ඒ තරුණ පිරිස් වලට හරිම අමාරුයි මේක උඟාක් අරියාදුට හිටලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්න තරුණ ගෑන් ළමෙක් හෝ පිරිමි ළමෙක් පොඩ මොන දෙන්නේ නැහනේ. ඒක බාරණ අතලා නිකන්. එතෙන් තනියම භාවනා කරනවා දෙකේම අමාරු වෙනවා. ඒකයි මේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ මේ සමුහ භාවනා ක්‍රමයේ දැම්මේ අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙනකොට අර සන්නද්ධ වෙලා යන්න නිදිමත එනකොට මේ ඉන්නේ නිදිමතටයි කියලා දැනගන්න. මෝහය කියලා හිතන. රාග ద్వේෂ නැහැ කියන එකත් හොඳ නිදර්ශනයක් වෙලා. බලන්න මේ වෙලාවේ රාගෙන් රාග්‍රප්ත වෙන්නෙත් නැහැ, ද්වේෂෙන් කුපිත වෙන්නෙත් නැහැ. මොකක්වත් හැංගීම් නැති තැනක් සානස. ඈ? මොකක්වත් හැංගීම් නැති තැනක් කිසිම දාලා බලන්න. ඒ වෙලාවට පොඩ්ඩක් කුප්පි එක පොඩ්ඩක් තියාගෙන ඉඳලා පොඩ්ඩක් මං කියන්නේ. පොඩ්ඩක් දාලා බලන්න. දාපුවම පේනවා ඒකටත් වෙලාවක් තියෙනවා. හැම වෙලාවෙම හරි හැබැයි මේ වෙලාවට අවුස්සන්න හොඳ වැඩි. ආහනේ විදිහට මේ හොඳ තැනකට අවිල්ලා තියෙන්නේ. පස්ස ගහන්න නැතුව හරහා අනේකයි කරන්න තියෙන්නේ. හොඳයි සානස. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන වම දකුණ මෙනෙහි කරමින් සතිය යටිපතුල හා පොළව ඇපෙන තැනට යොමු කරමින් සක්මනේ යෙදෙමි. සතිය හොඳින් යෙදෙන අවස්ථාවේදී මෙනෙහි කිරීම අතහැරී පතුල් හැපෙන තැන් දෙකට යොමු වේ. හැපීම් දෙක අතරේ ඉඩක් ඇති බවක් දැනේ. මේ අවස්ථාවේදී මනසේ සංසුම් බවත්, කයේ කම්පන චංචල ভাইබ්‍රේෂන් හා සැහැල්ලුවක් දැනේ. මෙසේ වන විට පර්යංකයට යමි. පර්යංකය මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පර්යංකයේ ටික වේලාවකින් හුස්ම සංසිඳන අවස්ථාව එයි. එවිට කය සැහැල්ලුයි කම්පන චංචල ඇතිවේ. තවද රත් වීම දාඩිය දැමීම තද බව සැහැල්ලු බව හා වේදනාවද දැනේ. මෙයින් වඩාත් ප්‍රබල දේ දිහා සතියෙන් බලා සිටිමි. ප්‍රතික්‍රියා රහිතව. මුලදී මේවාට ප්‍රතික්‍රියා ඇතිවිය. සමහර අවස්ථාවලදී පර්යංකයෙන් නැගිට යමි. නමුත් දිගටම භාවනා පුරුදු කිරීමත් සමග දැන් මෙම දැවිලි තැවිලි ලෙස පෙරට වඩා සමසිතින් ප්‍රතික්‍රියා රහිතව බලා සිටිය හැක. මුලදී කයේ දැනීම ශරීරයේ තැන් වශයෙන් නම් කළ හැකිවත් භාවනාව කෙරීගෙන යන විට මේ දැනීම ශරීරයේ කොතනද කියා නම් කළ නොහැක. සතිය වේදනා සිතුවිලි ආදියට ගියත් නැවත මූල කර්මස්ථානයට එයි. මෙසේ බලාගෙන සිටන විට රත්වීම, තදවීම, වේදනාදිය දැනෙන්නේ හුදෙක් කම්පන චංචල වේගයක් පමණක් බවයි. එසේම ඒවා සතියෙන් දිගටම මුලැමැදාග බලන විට ඇති වූ හැම දෙයක්ම නැති වී යන බවද වැටහි. තවද මේවා දුක් සහිත බවද වැටහි. මෙසේ භාවනා කරගෙන යන විට ඇතැම් අවස්ථාවලදී මෙම දැවිලි තැවිලි වලින් මිදී ඊට සැහැල්ලු සිටිවිලි නැති සංසිඳුණු අවස්ථාවකටපත් වේ. මෙහිදී හොඳින් සතිය ඇත. මුලදී මෙම අවස්ථාව තත්පර කීයකට සීමා වී නැවත ආනාපානයේ සංසුදුන අවස්ථාවට ඇවිත් නැවත භාවනාව කරගෙන යා හැක. මෙම වැඩමුළුවේදී මෙම සංසිඳුණු අවස්ථාව වැඩි වේලාවක් පවතී. ඒ දෙසට ප්‍රතික්‍රියා නැති සිතකින් බැලීමටද උත්සාහ කරමි. එයට කැමැත්තක් ඇති බව පෙනේ. මේ අවස්ථාවේදී සතිය හොඳින් පවතී. සිහින් කම්පන වේගයක් වැනි දෙයක් දිගටම පවතී. නිශ්චල සංසිඳුණු අවස්ථාවක අවස්ථාවකි. එහෙත් එකවර නිින්ද ගියාක් මෙන් ගැස්සී ඇහැරේ. ඇහැරෙන විට පෙර අවස්ථාවේම සිටන බව දැනේ. කුමක් සිදුවේදයි නොතේරේ. මොහතකට පෙර හොඳින් සතිය තිබූ බවත් ගැස්සී ඇහැරුණාක් මෙන් දැනෙන විට නැවත සතිය ඇති බවත් දැනේ. අතරමැද කිසිවක් නැත. මතකයක් නැත. මේ කීප වරක් එක පරයන්කයකදී ඇතිවේ. මේ தත්ත්වය පිළිබඳ උපදේශක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුත පතමි තෙරුවන් සරණයි. ඔයගේ පරියන්කේට කීපතාවක් එන එකත් වාචිත තියාගන්න ඕනේ. ආපුවම වැඩි වෙලා පාත්තන්න පුළුවන්කමත් වාචිත තියාගන්න පුළුවන්. ඒත් එක්කම ඒකට තියෙන මනාපේ එච්චර වාචිත හිටන කාරණාවක් නෙවෙයි. ඒ නිසා මේ වැඩේ හොඳයි. නමුත් ඒක තියෙන මනාපය මේ වැඩේට නිකන් කොස්සක්ද හිටිනවා. ඒක මන අපේ නැත්තේ යන්නෙත් නැහැ නියෝකට. ඒ නිසා මේ වෙලාවේ මන අපේ අවාසියට ගන්න නැතුව පුළුවන් තරම් බලන්න මේකේ ගතකරන ගත කරනකොට අර ඉස්සල් ප්‍රශ්න විසඳුවා වගේ මේ ඉරියව්ව වැක්කෙන්න ගතියනවා. හිත කොහෙද කියලා කියන්න මම දන්නේ නැහැ. මතකෙත් නැහැ. ඒකෝට Tamange පාලනෙන් ගිලිහිච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර මම වෙමි කියන දැඩි සක්කාය දිට්ඨිය තියෙන කෙනාට පේන්නේ පාලනේ ගිලිහිලා යනවා. ඇත්තටම ගිලිහිමකුත් වෙනවා. කයත් සමානට වැක් වෙනවා. හිතත් තියෙන තැන හිටින්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර සක්කායදිට්ඨිය බහුල කෙනාට ලොකු අභියෝගයක් තමයි. නමුත් මේක හොඳට පුරුදු කරන පුරුදු කරන ගියාම අර කයේ වැක්කෙන ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. Tamanට තේරෙනවා මේ වෙලාවේ ලිව්වට පෑණි තින්ත නැහැ කියලා. ලියවිල ලියනවා. හැබැයි නැවත කියවන්න බෑ. අකු දින්තරට බෑන කියලා ලියනවා. ඒ නිසා මතකේ නැහැ. හැබැයි කෙලස් රැස් වෙන්නෙත් නැහැ. කෙලස් ප්‍රතිසන්දෙන්නෙත් නැති බව තේරෙනවා. එතකොට අලුතෙන් කුසල් අලුතෙන් අකුසල් පහළ වෙන්නෙත් නැහැ. හිතේ පහළ වෙච්ච අකුසල් ඇත්තෙත් නැහැ. එතකොට මේ හිත බොහෝම ලෑස්ති කුසලයට කුසලයේ කියන්නේ මේ බව දන්නකම. මගේ හිතේ මම ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. මානසික ක්‍රියාකාරකම් නැහැ. වාචික ක්‍රියාකාරකම් නැහැ. කායික ක්‍රියාකාරකම් නැහැ. එහෙම නැත්නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, චිත්ත සංකාර තියෙනවා නම් දැනෙන්නේ නැති මට්ටමට තියෙන. ඒක නිසා කර්ම රැස් වෙන්නේ දෙක පෙරන කර කර්ම තියෙනවා නම් කොහෙන් හරි කැක්කම අපේ පුරුමක් වෙනවා. ඒත් නැහැ. එතකොට ඒක තැගයට සම්පත සතර සම්පදා සම්පදාන වල පළවෙනි දෙක නැහැ. නමුත් මේ බව දැන් මේ භාවනා ප්‍රතිඵලයක් මේක. කෙලෙස් හදතාවක් කියලා දන්නේ නැත්තම් මේක කුසලයක් වෙන්නේ ඒක දැනගන්න ඕනේ මේක ප්‍රයත්නෙන් වෙච්ච එකක්. මේ අහම්බයක් නෙවෙයි. කණබල්ලන් ගැහිල්ලක් නෙවෙයි. මෙන්න මේකට එළඹ වෙළඹ වාසය කරන්න ඒක පුරා දැනීම තියෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ මේක පාලනයක් යටතට ගන්න වගේ නිකන් පේන්නේ. පැක්කෙනට දෙන්නෙත් නැහැ. මතකේ නැහැ කියලා අන්දමන්ද වෙන්න යන්නෙත් නැහැ. මතකේ නැතිකම වඩා හොඳයි මතකේ තියනට වැඩිය. හැබැයි ඒ බව දැනගන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ කියන්නේ න සංඤ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී එවං සමේතස්ස විභූති රූපං තණ්හා නිදානානේ පపంచ සංඛා. ඒ වෙලාවේ සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඥා වෙලා නැහැ අපි. ජීවත් වෙන බව දන්නේ නැහැ. නෝපිය අසඤ්ඤී සීනති වෙලත් නැහැ. න විසඤ්ඤී අසඤ්ඤතලයට ගිහිල්ලත් නැහැ විසඤ්ඤ වෙලත් නැහැ. මොකද්දෝ ජීවිතේ පැවතෙනවා. හැබැයි අඩුම කෙලෙස්. ඒවන් සමේතස විභෝති රූපං. එයාට එතකොට ආස්වාද ප්‍රසවාස රූපේ පේන්නේ නැහැ. ඉඳගෙන ඉන්න රූපේ පේන්නේ නැහැ. එයාගේ රූපේ කල්යතුම ගිහිල්ලා සංඥා නිදානානි ප්‍රපංච සංකා. ලෝකේ ඇති වෙන තාක් මේ ප්‍රපංච කෙරලි කච කච ගෑවිලි දෙඩවිලි ඔක්කොම තියෙන්නේ මේ සංඥාව පටලගත්තා. මේ වෙලාවේදී එක විදියකට එනවා මට අයිතියක් නැතුණාට ඒ සංඥා මොකුත් නැති තත්වයකට හිත තාවකාලිකව ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන දෙකේ ඔය ඉස්සලා කියපු එක නෑ මෙයාගේ එතෙන් ගිහිල්ලා තියෙනවා. ඒක වශී කරගන්නේ අතයටතර අරගන්නේ සමාදම් වෙන්න දන්නේ නිසා ඒක කරන්න එකම ක්‍රමය තියෙන ධර්ම සාකච්ඡා විතරයි. බණ ඇහුවට කවදාවත් උතෙන්ද බණ කියන්න බෑ. භාවනා කරලා කවදාකවත් උතෙන්ද මොනවද කරන්නේ කියලා දන්නේ නෑ. හරියට මේක කියලා කමඨාන සුද්ධ වුණොත් භාවනා කරුවට වැඩිය කුසල් සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාවේ. එතකොට මේ අනික් කට්ටිය නිකම්ම කුප්පි පිටේනවා. ආගෙන ඉන්න කට්ටිය ඒත් පැති ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. මේක මේ කවුරුත් ඇඳලා කියන කතාවක් නෙවෙයි. කවුරුත් පහු කරන හැතැම්ම කණුවක්. අන්න එතනදී අවදි භාවයට තමයි ප්‍රබුද්ධ භාවයට තමයි පිබිදෙනවා. කියන්නේ බුද්ධ කියලා කියන්නේ. බුදුජානනාංශේ පිබිදලා කියන නැගිටියා වූ නැගිටියා වූ ඔය විතර කට්ට ඇතුලේ ඉන්න එපා, නිදාගෙන ඉන්න එපා කියලා කියන්නේ. ඒ නිසා nothing like trying දිගට උත්සාහ කරන්න මේකට අවදි වෙන්න. තුන් හතර සැරයක් වුණා නම් තවත් යන්න ආරින්න වැඩි වේලාවක් ඉන්න නිතර නිතර එන්න ආරින්න. ඒකල මම මේකට මේ නින්දට අවදි වෙනවා කියන විරුද්ධ වර්ථයක් මම කියන්නේ මම දන්නවා. නින්දට අවදි වෙනවා කියන අදහස ගන්න. එතකොට බටේර මානසික විද්‍යාව කියන විදිහට අපි යටිහිත මොකද්ද කියලා දැනගත්තා. බටේර විද්‍යාව කියන්නේ ඒක උඩුහිත යටිහිත කියලා. ඉතින් පුදුමාකාර ලස්සන දෙයක් වෙනවා යටිහිතෙන් මමයි බුදුහාමුදුරුවෝ සමානයි. යටිහිටින් මමයි සියලු මානවයයි සමානයි. මේ උඩු හිතේ තමයි ඔක්කොම රණ්ඩු සරුවලේ පෙන්කරච්චලේ විදින් ඔක්කොම තියෙන නිසා ඔය යටිහිතට ගිහිල්ලා අවදි වෙන්න බය වෙන්න එපා. එතෙන් තමයි බුදුහාමුදුර වැඩේ. ඈතකත් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතෙන්ට බින්ගයක් හරගන්න අරණ හිමීට රිංගලා ගිහිල්ලා නින්දට වැටෙන්න දෙන්න එපා. සැක කරන්නත් එපා. බය වෙන්නත් එපා. චකිත කරන්නත් එපා. මොකද ටික ටික යන්නේ. කිල්ලම බලනකොට කට්ටිය ළඟ ඉන්නවා. මේ ආවට පස්සේ ඉන්නවා කට්ටිය කවුද දන්නේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ උන්දලත් එක්ක නම් අර පලාතේ යන්න බෑ කපරාල දිවි ලෝකේ ගියා වගේ තමයි දැන් තිරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය වූ නායක ස්වාමීන් වහන්ස මාගේ භාවනා කාලය තුල කිසිදාක සිදු නොවුණු විදිහේ සිදුවීමකට මේ දස දින වැඩමුළුවේ දෙවන දිනේදී මට මුහුණ පාන්නට සිදුවිය. එනම් එදින මුළු දවසම මට මහත් එපා වීමක්, කලකිරීමක් සහ මුළු පද්ධතියම කෙරෙහි මහත් නුරුස්නා ගතියක් ඇතිවිය. එය හේතු විරහිත එකක් බවද මම දනිමි. කෑමට බීමට පවා කැමැත්තක් නැති තරම්ය. මෙහෙම කියන්නට සිදු වුණාට අනේ මට සමාවන සීක්වා ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ මට ඔබ වහන්සේ ගැන පවා අප්‍රසාද හැඟීමක් මතුවද හවස ධර්ම දේශනාව මිනිස්සු හිටව ලෝකේ අනිත් ඔක්කොම බොරුව කරන්නේ. හවස ධර්ම දේශනාවට සවන් දීමෙන් මගේ හිතේ යම් ප්‍රමෝදයක්, සිගැන්වීමක්, තල්ලු කිරීමක් වැනි දෙයක් මෝදු නිසා රාත්‍රී නිින්දට ගොස් මුලදී ඇති වූ ඒ පෞකාර හැඟීම් වලට යට වූ මගේ සිතට මම දොස් පැවරීමි. නින්දා කෙලිමි. මෙතෙක් මට කීකරු වී බොහෝ දුරට පාලනය වී තිබුණු මගේ හිත ඔබට මොන මාරයක් වැහුණද මේ කුණු වෙලා දිරලා යන මගේ කය නොවේයිනේ. කවදා හෝ නිවන් දකින්නේ ඔබනේ. ඉන්නේ ඒ සඳහා නෙමා මෙතරම් කැපවී උත්සාහ කරන්නේ. ආයෙත් නම් මෙවන් මාර බලවේගවලට යට වෙන්න එපා. මගේ පුණ්‍යවන්ත හිත ආදි වශයෙන් හිතට අවවාද කොට අහං අවරෝහමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි ආදි වශයෙන් මෛත්‍රී සජ්ජායනාව තෙවරක් මෙනෙහි කොට නිදා ගන්න අදහසින් පටන් ගත්තද සිත ඉඩ නොදුනි. බොහෝ වේලා යනතුරු නින්දා වේද නැත. කෙසේ හෝ පසුව එක්වරක් කියන විටම නින්දට වැටී ඇත. ආශ්චර්යයේ පසුදා පාන්දර 2:45ට පමණ භාවනාවේ තුන්වෙනි දිනේදී ඊටමත් ප්‍රබෝධමත් සිතකින් මට අවදි වන්නටත් එදින ඊතා සාර්ථක භාවනා දිනයක් කරගන්නටත් හැකිවිය. ස්වාමින් වහන්සේ ඒසේ වුවද ඊයේ දිනේදීත් එවැනි තත්ත්වයක පෙර නිමිති නැවත මතුවන්නට විය. පෙර දින ලැබූ අත්දැකීම් භාවිතයට ගනිමින් ඒද බලකා ගතිමි. එහෙත් මෙසේ දිගින් දිගට වුවහොත් මට කුමක් වේද? යා මහත් බියක් දැනුණු නිසායි මෙලෙස ඉදිරිපත් කරන්නේ. අතිගෞරවීය ස්වාමින් වහන්සේ මෙය පෑනේ තීන්ත කඩදාසිය සහ ඔබ වහන්සේගේ වටිනා කාලය අපති යැවීමක් යයි නොසිතා මායේගත් උත්සාහයේ යම් අඩුවක් වේද. නොයසේ නම් එවන් අවස්ථාවල මා අනුගමනය කළ යුතු වෙනත් ධර්ම මාර්ගයක් ඇද්දයි මා කෙරෙහි අනුකම්පා කොට පැහැදිලි කර දෙන මෙන් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙයත් බැවහිදීම උතුම් නිවනින් සැනසෙන්නට මා රැස් කරගත් පුණ්‍ය ශක්තියින්ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු සාදු මේ වගේ වෙනකොට හිතේ දියුණුවක් පේන්න තියෙන්නේ මේ මේ මුස්පෙන්ටි ගතිය හැමදාම එයි කියලා හිතෙන්නේ. නමුත් කවදාකවත් අර පළවෙනි දවසට ආපු පළවෙනි දවසේ ආපු තරම් දෙවෙනි දවසේ ඉන්නෙම නැහැ. හැබැයි දෙවෙනි දවසේ එන එක නම් එනවමයි. ඊට පස්සේ දෙවෙනි දවසේ එන තරම් කවදාකවත් තුන්වෙනි දවසේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි එමීට එමීට මේක ගිල ගන්නවා ටික ටික. ඉතින් ඒ වෙලාවේ හිතෙන්නේ පරදින සටනක් කරනවා වගේ කියලා බුදුජාණන් වහන්සේ පිටිපස්සේ ඉඳගෙන hina වෙනවා, සතුටු වෙනවා, ධෛර්ය කරනවා. දැන් ඔකටම ආයෙත් ආයෙත් මුණ දෙන්නේ කියලා. එදාට අපි ගෙවම් කරන්නේ ඉන්ද්‍රජාලිකින් නෙවෙයි, අත්දැකලාමයි. එනකොට මේක මහා මීතිකල ගල පෙරලිලා ඉන්න වගේ තමයි එන්න තියෙන්නේ. එතකොට අම්බර එදාට කවුරක්වත්ම නැහැ. උපක්‍රම දන්නෙත් නැහැ, ක්‍රමතාවිත් දන්නෙත් නැහැ. ඒත් මැරෙන්නේ නැහැ. ඊට යන්තම් ගොඩාක් දවසේ ඉන්නවා. ආයෙ නැතුව කියලා දෙවෙනි දවසෙත් ඒ වගේම එනවා. තුන්වෙනි දවසෙත් එනකොට බලනකොට පේනවා බය විතරයි තියෙන්නේ ඕකේ. ඕකට තියෙන බය විතරයි. හතර සැරේ 10 15 සැරේ වුණාට පස්සේ පේනවා ඉතින් මේක අර සතුට තියෙන හිතේ අසතුට තමයි. නුරුස්නා ගතිය කියලා ඔකට කියන්නේ. මම ගිහිල්ලා ඒ කටුකුරුන්දි සෝංශයට එක දවසක් කිව්වා. මට එක කුටිය ළඟින් යනකොට දැන් මේ යනවා සෝංශ හම්බෙන්නේ. යනකොටම තේරුණා මොනම දෙයක්වත් නැහැ ඔක්කොම නිකන් පිරුණු වෙලා කිසිම මිහිරියාවක් නැහැ පාම වෙලා කියන්නවත් හිතෙනවා දැන්. කියන්න ඕනේ නම් උභහන්සේ එපා වෙලා කියලා එකයි කියන්න තියෙන්නේ. කියන්නේ නැහැ එහෙම කියන්නේ සංස ඔක්කොම එපා වෙලයි කියලා කියනවා. කියන්නේ නැද්දකින් කියන එක තමයි. තේසන්දිකෝ ඉති බොහොම හොඳයි. ඒ අර නිබ්බිදාව තේරුම් ගන්න වෙලාවේදී නුරුස්නාගතිය තේරුම් ගන්න වෙලාවේදී අනුගේ නුරුස්නාගතිය මේ ලියුම කිවට වෙන කාටවත් තේරෙන්නේ නැහැ. කහරහ යන්න ඕනේ. ඔන්න ඔක මැරෙන්න ඉස්සලා ගෙන්න ගන්න පුළුවන් නම් මරණ මොහොතේදී ඔය කවවත් මොනව කරන්නේ? ලෙඩ වුණාට පස්සේ ආවත් මොනව කරන්නේ? වයසට ගිහිල්ලා දකුණු තියෙන වම් බලනකොට දකුණ පේන වෙලාව වෙනකොට මොනව කරන්නේ? පුළුවන් නම් කියන බද්දර යවුවනේ කලු කෙස්ටි බීදී ජීවිතේ ප්‍රථම යාමේදී මේක දැක්ක ගන්න දැකට නිකන් කිය උඹස් බයක් තියෙන්නේ. ඔය කියන තරම් යකා කලු නෑ. ඔකට මූණ දෙන්න. මූණ දුන්නට පස්සේ පේනවා නිකන් ඡන්දෙට ඉඳලා දේශපාලනච්චෝ දෙන්න පොරොන්දු වගේ තනි කර පචයක් තියෙනවා. ඒ නිසා නැවත නැවතත් එන්න කියන්න ඔයාලට ඇවිල්ලා පුළුවන් තරම් දෙඩ තියෙන හරිය වැදගත් දීපම් මට බුද්ධෝත්පාද කාලේ තියෙදි. manussාත්ම භාවයේ තියෙදි. ක්ෂණ සම්පත්තියේ තියෙදි. කල්යාණ මිත්‍රෝ ඉඳදී. ධර්මයේ තියෙදි. පැවිද්ද තියෙදි වරේ. හරියට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට ගියාට පස්සේ රෝග රෝග ලක්ෂණ මතුවෙන්නේ කොහොඳයි. ඒකට දොස්තරට අල්ලගත හැකි. ඒකෙදි රෝග ලක්ෂණ වසන් කරන්න යන්න එපා. එන්න අරින්න. භාවනා මේ වැඩමුළුවකදී ආපු එක විශාල පෙරකල පිනක්. ගෙදරක ඉඳද්දි වෙන ද්වේෂයක කෝපයක ඉන්න වෙලාවක ආවනම් වැවක බැම්ම කඩන්න ගියා වගේ කඩාගෙන යනවා කොහේ යනවද කියන්න බෑ. එයිසා එම් වෙනකොට මේ වගේ මේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් හදාගෙන අපි ඉන්නේ අසාධ්‍ය ලෙඩුණ තමයි. අසාධ්‍ය ලෙඩුවද සුව වෙන වෙලාවක් ඇත. කරුණාකරලා අනුගේ මනසටත් වගේ සලකන්න මිනිස්සු ඉන්නේ පුදුමාකාර නුරුස්නා ගතියක. ඒක මේ අහේතුක වෙන එක දෙවෙනි වාක්‍යය ලියලා තියෙන්නේ. මේක අහේතුක බව මම දන්නවා. හැබැයි ආවට පස්සේ නටවමු. නටවනකොට ඒකේ නෑ උරතලයක්. ඉතින් කාගේ න්‍යායපත්‍රයද වැඩ කරන්න කියලා බලන්න මගේ කයයි හිතයි. කවදාකවත් මගේ හිත සූපිනිසද කියලා. කාටද මේ කඹරන්නේ කියලා. කාටද ආඩම්බරේ කියලා. තන්නේ කර කෙලෙස්නේ. කවුද කැමති උවද? අකමැති නෝන කාටද පුළුවන් නතර කරන්න? බුදුරජාණන් මේ වනේ අපිට කියලා දීලා තියෙන්නේ. මොඳුවට බලපම් භාවනා කරනකොට පේන්න තියෙනවා ලද්ද පටන් දුක. ඔය ඔබ කවුරු මොන જાතියෙන් ඇඳලා හිටියත් ඒ හැම එකකටම ඕක තමයි තියෙන්නේ. අපි කරන්නේ ප්‍රසිද්ධියේ කතා කරනවා. කතා කරලා බලනවා කවුරක්වත් ඉන්නවද මෙහෙම නැහැ කියව. නැහැ කියන කවුරක්වත් නැහැ. එනිසා මේ නුරුස්නා ගතිය සතිය පිහිටන භවයේ පළවෙනි ලකුණ කියලා හිතා ගන්න. දෙවෙනි ලකුණ ඕන නම් තියාගෙන ඉන්න. එතකොට තමන්ට තමන් විවේචන වෙන ගතියක් එනවා. ඒක දෙවෙනි ලකුණ. තුන්වෙනි ලකුණ තමයි අනුන්ට දොස් කියනවා එතකොට. මේක අසවලා කරපු නිසා වෙන්නේ නැති මේ පරිසරය නිසා වෙන්නේ නැති මේ මුස්පීන්තු වැස නිසා වෙන්නේ නැති කියලා අනුන්ට කියනවා. හතරවෙනි එක කියනවා කොහොම කරත් මේක ඊට වඩා හොඳින් සංවිධානය කරන්න පුළුවන් මේක නොවන විදියට කියලා අකුරට වැඩ කරනවා නම් මේක වෙන්නේ නැහැ කියලා ওই කරුණු හතර සතිය තියෙන බවට ලකුණු මිසක් අරියාදුවට එන ලකුණු නෙවෙයි. කවදාද අපි මේක හරි පැත්තට දාගන්නේ? දාපු දවසේ පැමිණි දුක් පැණි රහයි. එනේන දුකෙන් පාඩමක් උගන්වනවා. ඒ නිසා නැවත නැවතත් හොම්බෙන් යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ වෙලාවක ওই වත ටිකක් එහෙම ළඟ තියාගෙන ගඩත් කාලා ගිල්ල දාන්න මැරලම් ඵලයන් කියලා. මැරෙන්නේ නිසා මේ දුක එනකොට මේ මට බැන්නට ගවන්නේ මාව සිහිපත් කරන මම හරීම කැමැති ඔක බෙදා ගන්න. පාටි දාන්න තරම් වටිනවා. කියන්නේ අනිවාර්යයෙන්ම ඔකට පස්සේ ලොකු සතුරුදායක තැනකට යන්නයි හදන්නේ. නෑ දැන් වෙලා නෑ අපිට කතා කරන්න වෙලාවක් නැහැ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? තවත් ඈ? දැන් දැන් දෙකයි කාලයි වෙලාව. ඉක්මනට ඉක්මනට කියමු අද වෙලා ගත්ත වැඩිම. ගෞරවනීය සාමීන් වහන්ස මා උදෑසන පැයක පමණ සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වී දැන් මම මෙතන යනුවෙන් මෙනෙහි කෙලෙමි. මනස හොඳින් නිරීක්ෂණය කෙලෙමි. tempat වී ඇත. ආනාපාන සතියේ සිත පිහිටුවීමේ ශ්වසනය පිළිබඳ මනාව නිරීක්ෂණය කළෙමි. ආශ්වාස වායුව සිසිල් ගතියෙන්ද ප්‍රශ්වාස වායුව මද උණුසුම් ගතියෙන්ද පැහැදිලි විය. කොට ආශ්වාසය මෙන්ම දිගට පවතින ආශ්වාසයේද එක සමාන වන හා එකිනෙකට වෙනස් ශ්වසනයේද පැහැදිලිය. නාසිකාග්‍රයේ කෙළවර සිහින් මද පවණක් මෙන් දැනෙමින් ආශ්වාස ප්‍රශ්වාස සියුම් විය. බාහිර ශබ්ද දැනී නොදැනී යන තත්ත්වයක් විය. මුළු සිරුරම ඇතුළතින් චංචල ස්වභාවයක් දැනෙන්නට විය. ඒ රිදුමක් හෝ තදගතියක් නොව විදුලිය ගමන් කරන කාමයෙන් විය. සිසුර ඇතුළත මෙවැනි චංචල සිරවෙන ගතියක් සාමාන්‍ය අවස්ථාවලදී නොදැනුණත් ස්වභාවයෙන්ම සිරුරේ මෙවැනි සියුම් චංචල ස්වභාවයක් නිතරම පවතිනු ඇතැයි මට සිත් ඇඟිනි. ටික වේලාවකින් පපුව, උදරය, හදවත ඉන්පසු පිටකොන්ද දෙදරන ගතියක්ද දැනිනි. සතිමත්ත මේවා සිරුරේ ඇතිවන වෙනස් වීම් නිරීක්ෂණය කළ හැකි විය. සිතුවිලි වලින් තොරය. සතිය හොඳින් පවත්වා ගත හැකි විය. විනාඩි 40ක් පමණ ගත විට විට සියලු අපහසුතා මගහැරිනි. ප්‍රබෝධමත් දිරිමත් ගතියක් ගත තුල තිබිනි. පරියංකයෙන් නැගිටීමට සිත්තිය. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනා පිළිබඳ විවේචනාත්මක උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුවයම වේවා. උජීවකල පෙළ ගහලා එන වෙලාවේ නැගිටලා අනේක අනුමත කරන්න බෑ. මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ ට්‍රැෆික් ජෑම් එකේ හිට වෙලා ඉඳලා යන්තම් වාහනේට අයින් වෙච්ච වෙලාවේ ගමන කරගන්න වෙනකොට නතරලා තේබිබී ඉන්න යන්නේ කාර නැහැ. ඒක සාමාන්‍ය බුද්ධිත කණ්ඩ එපා. ඒ වගේ හම්බුනොත් එහෙම වෙළඳපොළ හම්බ වෙච්ච වෙලාවේ ලාභ ලබා ගන්න කෙනෙක් වගේ ඊට පස්සේ වැඩ කරගන්න සාමාන්‍ය බුද්ධිය තියාගන්න හෙටත් ওই වගේ දේවල් වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාවේ ගමන කරගන්න එක තමයි Tamange දක්ෂකම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින අලුයම 3:50ට පමණ සක්මන් භාවනාව ආරම්භ අතර එය ඊතා හොඳින් කෙරීගෙන ගිය අතර මුලින් වම දකුණ ලෙසද දෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද අවස්ථා කොටසේදී පාදයේ චලනය සිතින් බලා සිටන ලදී. අවසන් කොටසදී. ටික එය ටික වේලාවකින් පැහැදිලිව පෙනෙන්නට විය. පාදයේ යටිපතුලේ චලනය කැටපිලර් යන්ත්‍රයක චේන් එකක රෝදය ගමන් කරන ආකාරයක් දිස්විය. 4:45ට පමණ සක්මන අවසන් වී පර්යංගයට ඉඳ ගන්නා ලදී. මුලදී දෙපා වල දනහිස විලුඹ කලවා ප්‍රදේශයේ තැන් තැන් වල වේදනා දැනුණද විනාඩි 20ක පමණ කාලයකදී එම වේදනා සංසිඳිනි. ඉන්පසු වරින් වර ශරීරයේ යම් යම් තැන්වල සුළු වේදනා ඇති වූද ඒවා වැඩි වේලාවක් නොපැවතිනි. දැන් කයත් සිතත් ඊතා හොඳින් තැම්පත් බව වැටහිනි. සිතට සිතවිලි එන්නේ නැත. කලාතුරකින් ආවත් ඒ ගැන නොසලකා හැර තුන්නන පාර්ශවයක් පාර්ශවයක්සේ ඒ දිස බලා සිටිමි. එවිට එම සිතවිලි නැති වී යයි. දැන් දැන් සිතවිලි එන කාලපරාසය වැඩි වෙයි. සිතට උද්‍යෝගයක් සතුටක් දැනේ. එක්වරම භාවනා ශාලාව තුළ විදුලි පංකා දෙක තුනක් ක්‍රියාත්මක විය. ශරීරයට සීතල දැනෙන්නට විය. කන්වලට සහ දෑතේ ඇඟිලි වලට සීතල දරා ගැනීමට බැරි විය. උතුරු සැලුවෙන් කන් සහ හිසත් දෙයත් විවර වන කොටසුත් වසා ගතිමි. දැන් නැවතත් මා යථා තත්ත්වයට පැමිණ ඇත. සිත කලබල වී නැත. නැවතත් පෙරසේම භාවනාව ඉදිරියට ඊට හොඳින් කරගෙන යයි. උදේ 6:30ට ආහාර ගැනීම නාදේ නාදේ ඇසිනි. අසුනෙන් නැගිට්ෙමි. මාහට අද උදේ වරුවේ හොඳ භාවනා කාලයක් ගත කිරීමට හැකියවීම ගැන සතුටු වෙමි. ඊයේ රාත්‍රියේ 7 සිට 9 දක්වා කාලය තුලදී කිසිම අවස්ථාවක සිත එකලස් කර ගැනීමට නොහැකි විය. ඊළඟ භාවනා කාලයේ කෙබඳු වේදයි නොදනිමි. කුමක් වුවද වීරයෙන් ඉදිරියට යෑමට කටයුතු කරමි. මේ සඳහා උපහන්සේගේ උපදෙස් සිතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඒ වගේ අපහසුතාවට පත්වෙච්ච වෙලාවේ තමයි හිත ඇත්තටම වීර්ය ගන්නේ. භාවනා ඇතට නතර කෙරුවොත් ඔක්කොම අරියාදුට හිටිනවා. නමුත් හිත වැටෙනකොට මොකද කාලසටහනේ වැඩ කරන්න ගියොත් ඒ වැටෙනාට පස්සේ පුදුමාකාර විදිහේ ලොකු ඉදිරි ගමනකට පොට පෑදෙනවා. ඒ නිසා භාවනාදී පැමිණෙන දුක ශිර දෙවිදු ගෙට වැඩියා කියලා තමයි බාර ගන්න කියන්නේ. ඒතෙන්දි කාලසටහන දිගට කරගෙන යන්න. අපේක්ෂා කරන්නත් එපා. ඒකට වැඩිච්ච ප්‍රමාණයට හරියන්න ඊටත් වැඩි අතවාසියක් තියලා ලොකු නැක්මක් වෙනවා. ඉතින් ඒ විදිහට මේක චක්‍ර තමයි කරකැවෙන්නේ. ඒ නිසා එක සීරුවට එක දිගට වෙයි කියලා හිතන්න එපා. නමුත් එකම දේ තියෙන්නේ නිතිපතා භාවනා කිරීම තමයි මේකට තියෙන yaadena උත්තරේ. දරු ස්වාමීන් වහන්සේ හිඳින ඉරියව්ව සහ සිතවිලි මෙනෙහි කරමින් සිටින විට සිටින ඉරියව්ව උඩ පාවෙමින් යන සැටි අත්විඳෙමි. මෙය කුමන අත්දැකීමක් දැයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ අත්දැකීම වලට අභියෝග කරන්න එපා. එතකොට අපිට අත්දැකීම් නැති වෙලා යයි. හැමදේම එන්න අරින්න ඒ ප්‍රශ්න කරනවා කියලා කියන්නේ මූණට කියලා ගහනවා කියලා හිතන්න. ප්‍රශ්න කරනවා කියලා කියන්නේ උණු වතුරෙන් දමලා ගන්නවා. ඊට පස්සේ එන්නේ අද්දකින්. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන සිද්ධිය වෙන්න අරින එකයි වෙන්නර්ලා තල තුන වෙන එකයි මේ එනේන එක පවුරුකක බලන්න ගියොත් එහෙම ඉතින් ඒ කියන්නේ පැහැදිලිවම ද්වේෂයක් තියෙන. නුරුස්නා ගතියක් තියෙන. හරියාදුවක් තියෙන. ඒ නිසා හොයන්න යනවයි කියලා කියන්නේ ඵලයන් කියන එකම කියලා හිතා ගන්න. පුළුවන් තරම් සිද්ධි වෙනවට වෙන්න අරින එක ලොකු දියුණුවක ලකුණක්. ප්‍රශ්න කරන්න යන්න එපා. ප්‍රශ්න කරන්න යෑම ද්වේෂ සහගත වැඩක්. මේ ධර්මදේශනාව ගැන ප්‍රශ්න ටිකක්. ඊයේ ධර්මදේශනාවේදී ප්‍රශ්න උත්තර සාකච්ඡාවේදී ඔබ වහන්සේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව කතා කර මෙම ක්‍රියාවලි දෙකේ අපට පැහැදිලිව දැනෙන්නේ ඒවාෙහි මැද බවත්. ඒවාෙහි මුල බලා ගැනීමට තැත් කරන්නට පැවසුවේය. මේ සඳහා එම ක්‍රියාවලි වෙනස් වන හැටි නිරීක්ෂණය කිරීමට කිවමුත් මේ පිළිබඳව කරුණු මට පැහැදිලි මදිය. එම නිසා මේ සිද්ධීන් පිළිබඳව තව සාකච්ඡා කර එය බලා ගැනීමේ ක්‍රියාවලිය මා විසින්ම සොයා ගැනීමට කුඩා ඉඟියක් කරුණාවෙන් දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේකට ඉතින් ඇත්තටම උපමා රූප කලංකාර වලින් තමයි උත්තර දෙන්න ඕනේ. රටක සංක්‍රමණ රෝගයක් හැදුනහම ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියනවා සංක්‍රමණ රෝගයක් හැදිලා තියෙනවා ඉන්න එපා ගෙදර එන්න කියලා. ඉතින් එන්නේ ඔක්කොම ලෙඩ හැදිච්ච කට්ටිය. ඉතින් එතකොට මේගොල්ලෝ කියනවා ලෙඩ හැදිලා අමාරු වෙනකන් ඉන්න එපා. මේ මේ රෝග ලක්ෂණ තමයි ප්‍රධාන පළවෙනි හට ගන්නකොට රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ මතුවෙනකොටම ආව සනීප කරන්න පුළුවන්. අමාරු වෙලාවත් කරන්න බෑ කිය. ඉතින් රෝග ලක්ෂණ මතුවලා වහවහ මිනිස්සු ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්යේෂණංශේ ඒ රෝග ලක්ෂණ හට ගන්න අයගේ ජීවාණු අරගෙන හොයලා බලනකොට එයාට රෝග කාරකය හොයාගන්න ලේසි ලෙඩ සම්පූර්ණ වෙච්ච එකනාගේ ද්විතීය රෝග ආසාදන ගොඩාක් තියෙන නිසා මූල බීජ හොයන්න බෑ. ඒ නිසා රෝගේ හටගන්න එක්කනාගේ මූල බීජය වෙන් කරගන්න ලේසි. එයා සනීප කරන්නත් ලේසි. ඊට පස්සේ ඊටත් වැඩි මූල අවස්ථාවට යනවා. එහිමෙම කළා තමයි මේ රෝගයක් ඇති වෙච්චාම ප්‍රථම ආසාදනයේ සහ ද්විතීය ආසාදන වෙන් කරගන්න රෝග ලක්ෂණේ මුල අල්ලන්න જાතියෙම පිළිහිටින්න. එතකොට තමයි රාජ්‍ය ප්‍රකාශ කරන්නේ තාම නෑ රෝගේ පාලනය කරගත්තේ කවදා හෝ මූල රෝග බීජය හොයාගත්ත දවසේ කියනවා දැන් මේකට මේ බේතයි. දැන් සංක්‍රමණ රෝගේ සනීප කරනවා. ඒ වගේ අපි ළඟට එනකොට කෙලෙස් වෙන්නේ ආස්වාද ප්‍රසවාසෙන්නේ වැවිලා වැඩිලා. මේකේ මූල අල්ලනවා කියන එක රෝගයක රෝග ලක්ෂණ එන දන්න කාලේ වෙදකම ලේසි. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා ඕනෙම ලෙඩක් මුල් කාලෙදී ලුණු වතුරටයි උණු වතුරටයි සනීප කරන්න පුළුවන්. ඒක පැන්නුවාට පස්සේ තමයි ඔය හයි පොටෙන්ෂල් බෙහෙත් උන කරන්නේ ස්පෙෂලිස්ට්ලා ඕන කරන්නේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් යන්නේ. තමයි හරියට කය ගැන සංවේදී නම් ඕනම රෝගයක් ලුණු අතට උණු අතට සනීප කරන්න පුළුවන්. ඒ නිසා අපිට බුදුරජාණන්ස කියන්නේ අප්‍රමාද වෙන්න. මම වුණොත් ගහ පොරග පොරෙන් කපලවත් ඉවර කරන්න බෑ. අංකුරේ කාලේ දැනගත් නියපොත්තෙන් කඩලා දාන්න. නිසා අමාරු වුණාට පස්සේ කාටවත් දොස් කියන්න යන්න බෑ. ඒ පමාවේ දෝෂේ තියෙන්නේ. ඉතින් මේකට ක්‍රමසාවිදි හොයාගනිත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස. චිත්ත සංස්කාරات ඉබේ නැති වුනහම සබ්බලෝකයේ අනිරත සංඥාව මතුවෙන බව ධර්මදේශනාවේදී දේශනා කළා. මේ අවස්ථාව හිස් අවකාශයේ කිසිම චේතනාවක් සංස්කාරයක් නොමැතිව පවතින බවයි අහනකොට තේරුණේ. මෙතනදී කයක් තිබෙන බව තේරෙනවද? එසේත් නැත්නම් කයක් නොදැනී ඉන්න බව පමණක්ද තේරෙන්නේ? කයේ කිසිම දැනීමක් නොමැතිද? තවදුරටත් දේශනාවේදී දේශනා කළ ආස්වාස ප්‍රස්වාස ගෙවී යෑමේදී ප්‍රස්වාසයේ අග නිරෝධය වන තැන නැවත ආශ්වාසය කෙරෙහි චේතනාවක් හට නොගන්නා තැනදී මේ தത്വයට පත්වෙන බව. එය තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. තව දුරටත් විමසා සිටියොත් Nirodhe දැකීම තුල මතුවන සබ්බ ලෝකයේ අනිරත සංඥාව තුල යෝගියා බොහෝ වේලා රැඳී සිටිනවද? එසේත් නැතිනම් ඡනයක් වැනි කුඩා වේලාවකදී අත්දකින්නවද? අනුකම්පාවෙන් නැවත පහදා දෙන සීක්වා. මේ தත්ත්වයට සමාන දෙයක්ද රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සම්වාදිනවා කියන්නේ. නිරෝධ සමාපත්තියයි මේ නිරෝධයයි අතර සමාන අසනමානකම් මොනවාද? සබ්බලෝකේ අනබිරත සංඥාව කියනකොටම ඒ තුල සංඥාවක් තිබෙන නිසා ඉන්න බව මේ தත්ත්වේ නිහාට යෑම සඳහා යෝගියා කුමක් කළ යුතුද? සෝවාන් වීමට පෙර මේ தත්ත්වය යෝගියා අත්දකිනවා නම් කීප විටක් මැරෙනවා කියන්නේ ප්‍රස්වාසයේ අග නිරෝධය දැකීම හරහා මෙතනට යන අතරතුර පරාසයට ඇතුල් වීමද ප්‍රස්වාසයේ අග නිරෝධය හා ආස්වාසයේ මුල අතර පරාසය පරාසය නිවෙනින් සැනසීම ඒක කොහොමද නිවෙන සැනසෙලා තියෙන්නේ ඒකට අපි ප්‍රාර්ථනා කරන දෙයක් නෑ ප්‍රත්‍යාදියාග නිවෙනින් සැනසෙලා තමයි තියෙන්නේ මේක විස්තර කරලා දෙන්න පුළුවන් නම් බුදුහාමර විස්තර කරලා දෙයි විස්තර කරන්න බෑ මේක නැවත නැවත යෙදෙන්න. යෙදෙනකොටක පිරිසුදු වෙනවා. ඉතින් ඔක මේ තුංගාලයි දොලා කාලා වැඩ නැහැ. ගහේම ඉදෙන්න අරින්නකො. ඕම් භාවනා කර කර යනකොට ඔකේ මට්ටම් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තව වචන පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරනට වඩා ලීසි දැන් පොට පෑදිලා තියෙනවා නම් තමන්න තේරෙන ඔක ලක්ෂ කෝටි වාරයක් කරන්න. කරනකොට කරනකොට ඒ පුද්ගලයාට තේරීම සහ අවබෝධය කියන එක එකට වෙන්නේ. ඒ නිසා දැන් පොට පෑදිලා තියෙනවා කියලා හිතෙනවා නම් ඒක දිගේම ගෙවන් වෙනකම් කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. තවදුරටත් අදත් ධර්ම දේශනාවදී අපි බලාපොරොත්තු වෙමු. අදාළ කොටස් ටික සාකච්ඡා කරන්න. අපි පැය භාගයක් විතර වැඩිපුර අරන් තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අපි 3යි කාල වෙනකම් විනාඩි 45ක් ගනිමු සක්මනට. 3යි 43යි කාලට gediy ගහලා